ඒ සියලු දෙනාටම පෙරවන් සරණයි අපි මේක වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට අප සාකච්ඡාවකට මෑලිකට ප්‍රශ්න කීපයක් තියෙනවා දෙකක් අපි යන ඉදිරියට යමු යත්වාරදී යම් කිසි කෙනෙකුට ප්‍රශ්න කරන්න තියෙනවා නම් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා කරනවා මතක් කරනවා පළවෙනි ප්‍රශ්නය යන්නේ මෙහිමයි ගක්ෂ ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනාවේදී රහතන් වහන්සේලා ලාවුනස්ලාට වුණත් රහතන් වහන්සේලාට වුණත් කර සත්කාර පිළිවෙර වැඩි වොත් එයත් බාධාවක් ලෙස අවසන්දදී වැඩිදුරට පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි වහන්සේට බොහොම පිං මේක මේ ඇත්තටම මෙහෙම නෙවෙයි ප්‍රශ්න අහන්න තියෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක වේපේ විශේෂ වැටුනොත් රහතන් වහන්සේ රක්ම පිරිනවයි කියන කතපතනේ වචනේ තියෙන්නේ මේක මම ඉස්ලාම් කියන වෙලාවේ මටත් ඒක ලොකු මේ තිකස්පක් වුණා එනකොට ඒක තියෙන්නේ මේ අපේ පීඨිකල අපත්‍යච්චය අපේ කේමන්ද ස්වාමීන් වහන්සේ පොතක් කියලා තියෙනවා ලාභ සත්කාර සම්මාන සිලෝක කියලා ඒකේ පෙන්ලා තියෙන ඒ සම්මානසි ලෝකෙට විශේෂ තියෙන භයානකම පෙන්නකොට මේ සංවිතනිකායේ ලාභසත්කාර සංයුත්තේ උද්දෘචක් පෙන්ලා තියෙනවා රහතන් වහන්සේ නමක්වත් පිරිනවයි කියලා රාජරාජ අමාත්‍ය භික්ෂු භික්ෂුණී තිත්‍ය තිත්‍ය සංවාසක කියන්නේ රජ රජමති සහ වැදගත් මිනිස්සු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ත්‍ත්‍ය ත්‍ත්‍ය ශ්‍රාවක අන්‍ය තීර්ථකයන් සහ අන්‍ය තීර්ථක ශ්‍රාවකයන් වගේ ඕනම කෙනෙක් එක්ක වැඩිපුර හිටියොත් ඒ රහතන් වහන්සේට පවා පිළිහිමක් සිද්ධ වෙනවා කියලා ඒ පිළිහිම් වර්ග දෙකක් පිළිහිම් විස්තර කරනට ಜಾති දෙකක් සරුවචනන්සේ සඳහන් කරනවා මේ දීඨධම්ම සුඛ වේදනය සුඛ වේදය අඤ්ඤා විමුක්තිය කියලා. දීඨධම්ම සුඛ විහරණය කියලා කියන්නේ හිතේ තියෙන චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන්නේ ඒ චේතෝ විමුක්තිය කුල දැනගන්න පුළුවන් කාරණා තමයි වර්තමාන මොහොත බොහෝම සුඛ විහරණේ කියනවා පඤ්ඤා විමුක්තිය පෙන්වන්න පුළුවන් කාරණා තමයි ඇත්ත ඇති හැටිෙන් දැකීම ඒකදී ඒ දෙක දෙකට වෙන් කරලා ලබාගත් ඇත්ත ඇති හැටිෙන් දැකීම මොනවත් වෙන්නේ නැහැ නමුත් Taman හම්බෙච්ච වර්තමාන මොහොතේ තියෙන සුඛ විහරණය බාධා වෙන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා මේ පිරිසක් එක්ක ඉඳීම නිසා නැත්නම් ලාභ සත්කාර සම්මාන වැඩි වීම නිසා ඒ නිසා මේ රහතන් වහන්සේට නමකට උන ඒ ලබාගත් අරියත් බල සමාධියේ තියෙන ධිට්ඨ ධම්ම සුඛය විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛය නැත්නම් උදේකලාව ඒ අනවශ්‍ය විදියට සීමා ඉක්මවලා තව සත්කාර විශ්ී වැඩ කරන්න ගත්තොත් මිනිසුන් එක්ක ඒ එලි එලි ගලි වාසයට ගත්තොත් ඉරියන බව සඳහන් කළා තියෙනවා. ඉතින් ඒක නිසා හිතා ගන්න පුළුවන් මේ රහත් මඟට වැඩ ගන්න කෙනෙක් හෝ එහෙම නැත්නම් එවැනි සීල සමාධි ප්‍රඥාට පිළිච්ච නැති කෙනෙකුගේ කොච්චරක්නම් පිළීමක් වෙන්න පුළුවන්ද කියලා දන්නේ නැතුව ලාභ සත්කාර විශ්ය ඒ නිසා ඒ සංයුක්තනිකාය කියන ලාභ සත්කාර සංයුත්තේ සඳහන් කළ තියෙනවා ප්‍රසිද්ධ ප්‍රකාශය අඤ්ඤෝයි වික්ඛවේ නිබ්බාණං අඤ්ඤෝයි ලාභ සත්කාර සම්මානෝ කියලා මානේ නිවර්මක මේ අත ලාභ සත්කාරමක මේ අතට තියෙන්නේ මේ පැත්තට ගියොත් කදාක නිවන පැත්තට තල්ලුවක් නැහැ ඒ නිසා ඒ පැත්ත වැඩි වීම Tamanට හම්බෙලා තියෙන්නේ වර්තමාන මොහොතේ ජීවත් වීමල තියෙන උදකලාවට තියෙන විශ්වාසයට තියෙන අවස්ථාවක් විතරයි. ඒක නිසා කෙනෙකුට මේ දෙක අතර සම්බර කරන්න වෙලා තියෙනවා. ධර්මචන් වහන්සේ මේ මම හිතන්නේ නාගිත සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා මට ආයස වේවා. දසස කියලා කියන්නේ පිරිකර පිරිකර පිරිවර සම්පත්තිය මට ආයස වේවා. මට පිරිවර සම්පත්තිය නොවේවා. ඒකට මට මගේ විවේකී හම්බ වෙනවා. ඉතින් ඒක මේ පොට්ටපාද සූත්‍රයේ මේ සම්බන්ධයි මොකද ඒ සූත්‍රයේදීත් ඒ පොට්ටපාද කියලා කියන්නේ 30000ක් විතර පිරිවර හිටපු කෙනෙක් ඉතවත් හිටපු ඒ පිළිස ළඟට යනකොට ඒ පොට්ටපාද පිළිස නිස්සද්ද කරනවා සෝන බාත් ගෞතමයන් වහන්සේ වඩිනවා උන්වහන්සේගේ වැඩිම ස්වාගතයක් අපිට කරන ලොකු ගෞරවයක් නමුත් අපි මේ කෑකොස් සංගසමින් හිටියොත් උන්වහන්සේ වඩින්නේ නැහැ ඒ නිසා අපි නිස්සද්ද වෙමු මේ ඒ ඉස්සද්ද නිසද්ද නිසද්ද කියලා පිරිස නිසද්ද කරනවා මේ මේ සවචන වහන්සේ විවේකයට කැමති ඒක නැත්නම් මේ කලබෝසාවට කැමති නෑ කයකොසංගහිලට කැමති නෑ සෙනඟක් හිටියත් ඒ සෙනඟ තමන්ගේ වැඩක් කරගෙන ඉන්නවා නම් ඒක ශූන්‍යකාරක් විදිහට සවචනසේ සඳහන් කරනවා තමන්ගේ වැඩ කරන කාමයට ඇලෙන්නේ නැතුව ගත කරන පිරිස කොච්චර හිටියත් ඒකේ මේ මුළු දෙන ගතියක් නෑ. සම්මත සම්භාවන ගතිය මුළු දෙන ගතියක් නෑ. විවේක වෙන්න පුළුවන්. ඒක තමයි කෙරෙන්න ඕනේ ආගේ තුෂ්ණී භාවයේ. එහෙම නැත්නම් කරනවන ධර්ම කතාවක්. එහෙම නැත්නම් විවේක මේ මේ මත යසස නොවේවා. අයස වේවා කියන කතාව. මෑත කාලෙදී මම දැනගෙන හිටියේ কৃষ্ণ কৃষ্ণ මුචිතුමාගේ කතාව තිබුණා. কৃষ্ণ මුචිතුමා කෝ කියන්නේ දුනා. මට ෆලෝස් නොවේවි කියලා. මම පිටිපස්ස යන කිසි කෙනෙක් නොවේවයි කියලා ඒකට ගොක්ෂණෙක හිටියා. ඒක හිටියට නිතරම මේ කියනවා මම ෆලෝ කිලිලින් ඇතිවරක් නැහැ. මම තමයි වැඩ කරගන්නේ කියලා ඒ අනිතරම මේ ලස්සන කතාවක් කියනවා මේ සෙන් පන්සලක හාමුදුරු කෙනෙක් මේ කැලයක් උඩ ගහ කන්දක් උඩ අරණිය ගත කරනවා විවේකීට කැමැති ඒ ස්වාමීන් වහන්සේ කැපකාරී කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දාසක මේ අඳුන් ගැටයක් අරගෙන ලස්සන බුදු පිළිමයක් කරනවා. බුදු පිළිමයක් කප කප එනකොට මේ ඒ ශානසේ ඉච්චරම ඊළඟ ගත කරන කපකාරය ඇවිල්ලා කියන්න හදනවා මොනවද? මේ ස්වාමීන් වහන්සේ කවදාහරි යොමුෙන්නේ නැහැ ඒක. ටිකක් ඉන්නේ රැබෝ වෙනවා. ඒකට කපකාරය ගිහිල්ලා දර ඇත්තෙම නැහැ. තියෙන දර දාලා ලිප උදුන රත් කරන රත් කරන රත් කරන ධර්ම කිරීම නිසා උදුන නිවෙනවා. නිවිල කැපකාරට සීත වෙලා කැපකාරයා ලිඳ ලිපකාව ගල් වෙනවා. ගල් වෙලා බුද්ධි මේ ශාන්ති බොහොම ජයක මේ කැඳයන් දාලා බුදු පිළිම කොටනවා. කැපකාරයා අන්තිමට අන්තිමට ඇවිල්ලා කරන්නේ කැටේමින් කැපෙන ලිපියක් කියලා දෙපට දානවා. ලිපිට දාන දැන් ඉවරයි. දැන් කැපකාරයා සීතල වෙලා ආම්සෝර කරන දෙයක් නෑ ආම්සෝ බුදු පිළිම පාලා පිටට දාලා ඉන්ද්‍රපත්තු කරලා කපකාරයයි ආනන්දගේ පණ බෙර ගන්නවා. ඒ නිසා මේ ඒ මේ කියන්න හදන්නේ මගේ ප්‍රතිබිම්බේවත් මගේ ප්‍රතිබිම්බේ නෙවෙයි වැදගත් වෙන ප්‍රයෝජනය වැදගත් වෙන නිසා ප්‍රතිබිම්බේ උඩ ගන්න යන්න එපා. ඒ වෙනකොට මේ කටයුතු කරන්න කියලා පිසුමතුමා නිතරම මේ කතාව කියන්නේ පුදුලා දෙනවා. මේ ප්‍රතිබිම්බයක් ගොඩ නැගෙනවයි කියලා කියන්නේ පැහැදිලිවම ලාභසත්කාර. ලාභසත්කාර කියන්නේම අපි ඔබ වෙනවා දිට ධම්ම සුඛ විරණේ නැතිවීම. ඒ නිසා රහත් හිතක බවයි දෙකම තියෙනවා. ඇති දේ ඇති හැටි දැකීම එකක්. අනිත් එක මේ අවශ්‍ය වෙලාවේදී තමයි විස්රාම වෙන්න පුළුවන්. එනකන් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය, එහෙම නැත්නම් ධ්‍යාන සුඛය, එහෙම නැත්නම් මේ සමාධි සුඛය, චිත්ත විවේකය අන්න ඒ සමාධි සුඛය චිත්ත විවේකයේ දෙතුනම සුඛ විහරණය තමයි ලාභ සත්කාර පැත්තට යන්නේ පිළි. මැද විපරිණාමයේ පස්සේ පාස්තන අවස්ථාව පැහැදිලිනේ අපි මම මගේ කියන එක සම්බන්ධ වෙන නිසා සමහරවිට එහෙම නම් ඒක අපි නතර කෙරුවොත් ඒ කියන්නේ යම්කිසි නිවීමක්. නෑ ඒ සංස්කාර මගේ කිසිම සම්බන්ධයක් නැති වුණාට අවචින ඕනම සංස්කාරයක ස්වરૂපේතම උපාදයක් පිටියක් භාගයක් වෙනවා. මෙන්න වගේ ඉපදෙන්නේ නැති වෙන්න මේකෙත් පැවැත්මක් නැහැ විපරිණාමයක් තියෙන්නේ. ඉපදෙන්නේ නැති වෙන්න එහෙම පැවැත්මක් මතු ඉවර්තාමයක් වෙන දෙයක් මගේ කියාගන්න එකයි මොඩකම. එහෙම දෙයක් තියෙනවයි කියන එකයි. තියෙනවා කියන්නේ ගියාට පස්සේ තමයි ඇත්තටම ඒකට සංස්කාරයක් කියලා කියන්න පුළුවන්. නැත්නම් ලෝකේ තියෙන දේවල් ලෝකේ සංසිද්ධිය සියල්ලක්ම හට ගැනීමක් කියන එක වේගයෙන් විනාශ වෙලා කියලා තියෙනවා. අන්න එහෙම හටගන්නේ නැති වෙන්නමයි. හටගත්ත තැන ඉඳලා පෙරලෙන මේ දේ මගේ කියාගන්න එක මගේ කියන තරම් මෝඩ වෙච්ච කෙනා අර සංස්කාර අල්ලගන්න. සංස්කාරය අල්ලපු ගමන් දඩන. අල්ලපු ගමන් අල්ලපු දේ නෙවෙයි අහුවෙන්නේ. ඇත්තටම හඳගන්න දේත් නෙවෙයි ඉවර වෙන්නේ. හටගන්න දේත් ඉවර වෙන්නේ ඒ නිසා එහෙව් ලෝකේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අල්ලගත්ත කොටස් ටික විතරයි ਸਰවචනාංශ කියන මේ සංස්කාර කියන නමට වැටෙන්නේ. අනිත් ඒවාත් ඒ වගේ උපාදිතී භංගයක් තියෙනවා. ඒකට දුක් දෙන්නේ නැහැ. භාවනා කරන්නත් බෑ. ඒක අනාත්මය කරන්නත් බෑ. අපිට අදාළක් නෑ. අපේ ජීවිතයට අදාළ වෙන්නේ යම් කොටසක් මම ඒ ඇති වෙන පවතින නැති වෙන කියන අපේ සාමාන්‍ය විවහාර කියන ඇති වෙන වෙනස් වෙමින් නැති වෙන කියන කාර්ය වචනේ ඒ ප්‍රවචන යම් කොටසක් මම කියා ගන්නවා මගේ කියා ගන්නවා ආත්මය කියා ගන්නවා ඒ කොටසෙන් තමයි දුක ඒ කොටස තමයි අනිත්‍ය වෙන්නේ ඒ කොටස තමයි අනාත්මයි කියන පුරුදු වෙන්න ඕනේ නමුත් ඒක මම මාගේ ආත්මය කියලා කියාගත්ත ගමන් ඒ කියාගත්ත ධර්මත ඒකෙන් දඩ දෙනවා. ඒකෙන් වද දෙනවා. ඒකෙන් කැඹිරිල්ලක් වෙනවා. ඒකෙන් බුදුම කරදර කෙරෙලා. ඇත්තටම ඒ නිසා විවාහයේ බලනකොට ජීවිත පැවැත්මේදී හෝ සංකල්ප පැවැත්මේදී මේ ඉබේසිත වෙන යම් කොටසක් අරගෙන මේක මම කියා ගන්නවා. මේක මගේ මේක මගේ නෙවෙයි කියලා කොටස් දෙකක් අඩා ගන්නවා නේද? අන්නේ කඩාගත්ත කොටසෙන් තමයි එන හරියක් දුක් වෙන්නේ. ලෝකෙ හේතු වෙච්ච වෙන දුකක් එන්නේ නැහැ. ඒ නිසා සර්වඥාන්සේ ඇත්තම සංස්කාර කියලා කියන්නේ සමස්තයෙන් මම කියලා අල්ලාගත්ත කොටස විතරයි සංස්කාර වෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ එහෙම නැතුව සිද්ධ වෙන ඔය කොහෙදෝ පට ගන්නව කොහෙදෝ විපරිණාමයට වැටෙනවා කොහොමද දුකටපත් වෙලා මම ඇල්ලුවේ නැත්නම් ඒක සංස්කාර කියන්නේ නැහැ සංස්කාර කියන වචන ගැලපෙන්නේ නැහැ ඒකෙන් අපිට දුකක් එන්නේ ඒක මේ මත භාවනා කරන්න බෑ ඒක ආත්මුණ තනත්මුණ අපිට වැඩකුත් නැහැ ඉතින් ඒක නිසා මේ කාමරේ වහලා නැද්ද බෑ මේක පෙන්වන්න නිදර්ශනයක් කියනවා සෙන් බුද්ධ ධර්මයේ මේ හිමාල පර්වතයේ කවදාකවත් මිනිසෙකුට යන්න බැරි තරම් මේ අත් දවසකින්වත් පයින් යන්න බැරි තරම් කැලයක් මැද අඳුන් කැලයක් මැද ගහක් පැටෙනවා අඳුන් ගහක් පැටෙනවා ඒකේ සාධ්‍යයක් එයිද කියලා අහන්න කවුරක්වත් පලාතක නැචනක ගහක් වැටෙනකොට සාධ්‍යයක් තියෙනවද සාධ්‍යයක් ඇති වෙනවද ඉතින් කල්පනා කරලා ඉවරයක් කරන්න අමාරුයි. අන්ද කැලයක් මැද, හඳුන් කැලයක් මැද විශාල හඳුන් ගහක් වැටෙනවා. ඒකෙන් සද්දයක් ඇහෙනවද කියලා. ඇහිඳ සද්දයක් තියෙනවද එතන? තියෙන සද්දයක් අහන්න කෙනෙක් ඉන්නවා. තියෙන සද්දය අහන්න කෙනෙක් නම් ගන්න අහන්න සද්දයක් එතන තියෙන්නේ නැහැ. ශබ්දයක් තියෙන්නේ හඬ මිනිහෙක් හිටියොත් සකතිරුවෙක් හිටියොත් විතරයි. හඬ මිනිහෙක් කියලා ශබ්දයක් වෙන්නේ අහන්න මොඩේ හිටියොත් විතරයි. නැත්නම් ඒකට ශබ්ද කියන්නේ නැහැ. ඒ සංස්කාර කියන්නේ නැහැ. ඒ ළඟට සංසාරේ දුක් දීලා තියෙනවා නම් දුක් දීලා තියෙන්නේ මගේ කියලා. මම දැක්ක මම අහපු මම ගඳ බලපු මම රස බලපු මම පහස විඳපු මගේ කියාගත්ත කොටස් ටිකෙන් විතරයි ඒ නිසා යමක් අපි ප්‍රිය නිස්ථානේ මම වගේ කියාගත්ත නිසා ප්‍රමතෝ ජායති සෝකෝ ප්‍රමතෝ ජායති භයං පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විපමුක්තස කුතෝ සෝකෝ කුතෝ භයං ඒ නිසා එහෙව් සංස්කාර කොටසක් නැවත නැවත මම කියාගන්නේ මේ යන මේ සංසාරේ පවතින මේ අවිද්‍යාවේ පැවැත්ම හරීම විශ්මයජනකයි යමක් ඇල්ලුවද යල්ලුවේ නිසා දුක් දෙද්දී අපි තව අල්ලනවා මදිවට වැඩි වැඩි දියුණු කරන්නත් උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ඒක මේ මේ සර්වඥ වහන්සේට කියා ගන්න විදියක් නෑ. අවබෝධ කරගන්න ඉස්සෙල්ලා තේදී නිකලේ. ඊට අවබෝධ කරාට පස්සේ මේක විස්තර කර බෑ මොකද ඒ ලෝකේ තියෙන වචන අනුව මෙතෙන්ට යන්න බෑ. විවාහයෙන් යන්න බෑ. වචන ව්‍යාකරණ වලින් යන්න බෑ ඔතන. ඉතින් වෙන කරන්න කමකුත් නෑ. එනිසා කියනවා කැලයක් මැද හඳුන් කැලයක් මැද හද කැලයක් මැද ගහක් කරන සද්දයක් ඇහෙනවා. එතන මේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක සත්‍යයක්. සරුවතේ ද්වේතානපස්සන සූත්‍රයේ පාකල තියෙනවා මේ පුත්‍ත්‍යඥය යමක් ඇතයි කියනනම් ඒකාන්තේ මේක නෑයි. පුත්‍ත්‍යඥය යමක් නෑයි කියනනම් ආර්ය ලෝකයේ ආර්යයන් අනිත් එක හොඳට පේනවා කියනවා. මේ තියෙන මේ පටවි ආපෝතේජෝ වායෝ මේ තියෙන ආකාර මේ තියෙන සංකාර මේ තියෙන වර්ණ රූප සියල්ලම ශූන්‍යයි කියලා කරවටාසි කියනවා. ඒ වුණාට ලෝකයා ඒක අල්ලන් රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා. සවචනසේ කියන ඕම් ප්‍රසිද්ධ ප්‍රකටව නිවන තියෙන විදිහට පුතඥාන කොහෙද තියෙන්නේ? ඔක තියෙනවා පේන්නේ බෑ. ඒගොල්ලෝ රණ්ඩු කරනවා එහෙම ගන්නෑ. ඒ නිසා මේක ඔළුවෙන් හිටගත්ත ලෝකයක්. පුතඥය පුතඥය ආර්යයන් වහන්සේ කියන එක ආර්ය විවාහයෙන් පුතඥ ලෝකෙදී ආවන්න මේක ඔළුවේ හිටගත් එක. ඒ වට බුදුජාන විශ්වාසයේ කියන අnder දෙමලි මේ මේ පුතඥයට තේරෙන්නේ. ඒ නිසා සාමාන්‍ය අයිති කාඩයක් ඉෂු කරන බුදුහාමුදුරට අයිඩෙන්ටි කාඩ් එකක් දෙන එක නෑ. නම්බරයක් දෙන එක නෑ. මොනම සුදුසුකමක් නැහැ බුදුජානනාගේ පුද්ගල නාමයකින් පුද්ගලත්වයක් ඩෙන්ටි කාඩ් එකක්, පුරවැසි භාවයක්, සමාජිකත්වයක් දෙන්න අයිතිවාසිකමක් නැහැ. ඉල්ලන්නේත් නැහැ. ඒ වගේ මේ සංස්කාර කියන පදේ හරි බුදුම ඒක විග්‍රහ කරන්න ගියාම මට මතකයි මම ඉස්ලාම නිසංවනේ ගිය වෙලාවේදී මේ කටුකුරු දේ ස්වාමීන් වහන්සේ තමයි ඉස්ලාම් හම්බුනේ. ඉතින් අපිට කතා කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් අමු අමු ගිහින්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කව සංස්කාර ගැන කතා ඒකල පැයක විතර කතා හිටියා මට හිතෙනවා ටිකක් කතා කරන්න වටින මාතෘකාවක්ද කියලා. මොන කතාව ඒ සංසි ප්‍රශ්න නගලා ඒ සංසි උත්තර දෙන්න. මට ඒක කිසි අවබෝධයක් නැතුව ගියක් නේද බෑ මම බන කාලට කැමති ඒ වගේ මට ඒක කොච්චර කතා කරන්න මම තියෙන්නේ කියලා. නමුත් දැන් බලන්න ගියාට පස්සේ ඒකම ඇති. ඒකෙම පුළුවන් මේ නැතර මේ දේශනා මාලාවෙත් අපිට ගොඩක් යන්න වෙන සංඥාව ගැන කතා කරලා සංස්කාර ගැන. ඉතින් ඒකෙදී අපි මේ ඉල්ලගෙන කන කෑමක් මේකෙදී. ඇදගෙන නාන නෑමක් තියෙන්නේ මේක. බෙදාගෙන කන පරිප්පුවක් තියෙන්නේ. බෙදාගත්ත ටිකේ විතරේ දුකේ. හොඳටම දැනගන්න මේෂේ තියෙන එකෙන් දුකේ නෑ. මේෂයර්ලා තිබ්බේකෙන් දුක නෑ. Taman කියලා තමයි ඕකට නැත්ත ගමන් එතන ඉඳලා ඒකට වග වෙන්න ඕනේ, ඒක නඩත්තු කරන්න ඕනේ, ඒකට අරස කරන්න ඕනේ ඒක දුකයි. ඔය යන්න ඇරියට පස්සේ ඉතින් යන්න ඇරීම නිකන් නිකමෙක් වෙනවා වගේ. යන්න ඇරියට පස්සේ තමන් ඒක කිසි ඇතියක් නැහැ ඒ නිසා ඒක ඒක පේන්නේ නිකන් තමන් යමෙක් නොවේ නිකමෙක්. ඒක නිසා මම ලිහිම යන්න දෙන්න බෑ. මේ අර මොම්පලේ සාරච්චි මහත්තයා කියන්නේ මම ඉන්න තැන් වල මේ ආවට ගියාට ඒක වෙන්න දෙන්න බෑ. ආරච්චිලා ඉස්සරහයිව වෙන්න දෙන්න බෑ. ඉතින් ඒ ප්‍රශ්න දෙක විතරයි ලිඛිතව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට අමතරව තව කාට හරි අවස්ථානුකූලව මතකල යුතු ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉඳයි කියලා මම ඉල්ලා සිටිනවා. අක්සරයි සම්මත අදුකම සුඛ වේදනාවන් ගැන අපි ගොඩාක් වෙලාවට ඉන්නේ හැබැයි අපිට අහු වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් අපිට විස්තර ටිකක් කියන්න පුළුවන්ද අපි කොයි විදිහටද ඒක ගැන බැලිය යුත්තේ දැකිය යුත්තේ ඒකත් අර වගේ මේ එපිටෙට්ස් අර මොනවද මේ උපමා උපමේ වශයෙන් තමයි මතක් කරන්න පුළුවන් වෙන්නේ ඒක සඳහා දන්නවනම් අඩු ගන්න වේදනා જાති තුනක් තියෙනවා ඒකදී මේ සැප වේදනා දුක් වේදනා බොහොම ඇහැ ගැහෙනවා කැපී පේනවා දුකම සුඛ වේදනාව අහුවෙන්නේ නැහැ. ඒව ගතියක් තියෙනවා කියන දේ සුත්තමේ වශයෙන් අහලා තියෙනවනම් එයා ඒවැනි කෙනාට කරන්න තියෙන්නේ එනේන සුඛ වේදනාව සුඛ වේදනාව වශයෙන් මෙනෙහි කරන්න. එනේන දුක් වේදනාව දුක් වේදනාව වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරුවට පස්සේ ඒ විදිහට දුක කියලා දාන්නත් බැරි සැප කියලා දාන්නත් බැරි විඳීම් වගේක් හම්බ වෙනවා. ඒ කියන්නේ තමයි සීයෙන් ගත කරන්නේ සසංජීව ඒකේ වින්දනයක් තියෙනවා වෙන විදිහට කියනවනම්. නමුත් ඒ වින්දනය සැප පැත්තට දුක පැත්තට කියලා කියන්න බෑ. සාමාන්‍ය මේ විවරය හැටියට. ඒ නිසා මේ සැප වේදනා දුක් වේදනා අයින් කරුවට පස්සේ ඉඳගෙන ඉන්න හෝ භාවනා කරන කාලෙන් සෑහෙන කොටසක් වෙනවා. විඳින බව දන්නවා, අවදි බව දන්නවා, නැතිලත් බව දන්නවා. නමුත් ඒක දාන්න පුළුවන් ඉන්නේ සැප පැත්තට දුක පැත්තට කියලා කියන්නේ. ඒක නිසා ප්‍රායෝගිකව ඒක පෙන්ලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්වොත් මේ භෞතික පැත්තෙන් රූප පැත්තෙන් ඇත්තට වේදනා කියන්නේ චෛසිකයක් තමයි. හැබැයි රූප පැත්තෙන් මේකේ තියෙන පටවි කොටස, ආපේ කොටස, තේජෝ කොටස, වායු කොටස අයින් කෙරුවොත් ඉතුරු වෙන්නේ අවකාශයනේ. අවකාශයේ මේ පටවි ආපෝ තේජෝ වැඩ කරන්නේ. ඒක කවදා ගැටෙන්නේ නැහැ. ඒතරම් විශාල අවකාශයක් තියාගෙන තමයි මේ ආපෝ ධාතුවේ තියෙන මේ වෙකිරින ගතියයි පිටු කරන ගතියයි දෙන්න අතරත් හිඩසක් තියෙනවා. උණුසුම ශීතලස අතරත් හිඩසක් තියෙනවා. මේකට ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුව අතරත් පොකු ඉඩක් තියෙනවා. ඒකද මේ ධාතු ගුණ ටික අයින් කරුවට පස්සේ ඉතුරු වෙන අවකාශය අල්ලන්න බෑනේ. ඉන්ද්‍රයන්ට අහුවෙන්නේ නැහැ. නමුත් මේ පටවියාපෝතේජෝ වැඩ කරන්න දෙන මේ හිත පටවියාපෝතේජෝ වගේම වැඩගත්. ඊටත් වැඩිය වැඩගත්. මේ ඒකට හම්බෙලා තියෙන මේ ඉඩ පාඩුව නැත්නම් අවකාශය අජට අවකාශය. ඒ අජට අවකාශය මේ මේ දේවල් නැති තැන කියලා නාස්තික පැත්තේ මිශ්‍ර කරන්න යන පුළුවන් වුණාට අජට අවකාශයේ ගතිගුණ පෙන්නන්න බෑ. ඒකේ පටවි ගතිය නැති බව කියන්නේ. ආපෝ ගතිය නැති බව කියයි. තේජෝ ගතිය නැති බව කියයි. වායෝ ගතිය නැති බව කියයි. ස්පර්ශ කරන්න බැරි බව කියයි. විඳින්න බැරි බව කීයකි සංඥාවක් නැති බව කීයකි අපිට සකස් කරන්න බැරි බව කීයකි ඒක විඥාන ධාතු දෙකට කඩා ගන්න බැරි බව කියන්න පුළුවන් නමුත් ඒකට මේක තියෙනවා කියන ගොඩක් පෙන්වන්න බෑ පොසිටිව් ඇට්‍රිබියුෂන් එකක් නෑ මේ මේ දේවල් නෑ කියන්නේ එහෙම එහෙම විස්තර කිරීම දුෂ්කර වුණාට මොනම විදිහකින් බඩ ව්‍යාපෝතේජ වලට ක්‍රියාත්මක වෙන්න බෑ අවකාශෙ නැති ඉතින් මේ අවකාශයේ තමයි අර දුක් වේදනා සුඛ වේදනා අයින් කරුවට පස්සේ ඇතිවෙන අදුක්කම සුඛය තමයි ඒ විශාල ඒ තැනේ තමයි මේක වෙලාව දුක් වශයෙන් ඒලා දුක් වශයෙන් පේන්නේ. ඒ දුක් වේදනා දුක් වේදනා මෙනෙහි කරලා අයින් කෙරුවොත් එනත අඳුනගත්තොත් ඉතුරුන ටිකට අදුක්කම සුඛ කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ චිත්‍රයක් අඳලා තියෙන චිත්‍ර බලන වෙනකොට කැන්වස් එක දිහා බැලුවොත් කැන්වස් එකේ තමයි චිත්‍රය ඇඳලා තියෙන්නේ. ඒ මොකද හරුවචන් සඳහන් කරලා තියෙනවා පින්සිල් කොච්චර පාට තිබුණත් අවකාශයේ චිත්‍ර අඳින්න බෑ. අවකාශයේ ඒ තර වෙන ගතිය නෑ. තර වෙන ගතිය තියෙන්නේ කැන්වස් එකේ. ඒකෝට අපි චිත්‍රය දිහා ගන්නකොට කැන්වස් එක දිහා බලන්නේ නෑ. චිත්‍රය දිහා තමයි බලන්නේ. ඒ නම් චිත්‍රය අයින් කරලා ඒක දිහා බලනකොට පේන්නේ කැන්වස් එක. ඒකට අපේ ඇඟ හුරු කරලා නෑ. අපේ ඇහැ හුරු වෙලා නෑ. ඒ නිසා හරියට මේ අදුක්කම සුඛ වේදනාවත් උපේක්ෂිත වේදනාව හරියට සැප දුක දෙක හිතලා තියෙන canvas එක. ඒක අයින් කරාට පස්සේ පිටිපස්සේ තියෙන්නේ දුක්ඛ සුඛ වේදනා තමයි මේ ඔක්කොම සෙල්ලම් දෙක. ඒක තමයි වෙලාවක සැපක් වෙලාවක දුකක් වශයෙන් පේන්නේ. ඉතින් ඒක කොච්චර දුරට අපිව මායා කරනවද කියලා කියනවනම් කවදා හෝ ඒ අදුක්කම සුඛ වේදනාව දැනගත්ත දවසේ ඒ දැන ගැනීම සැපක් බවත් මෙතෙක් කල එක නොදැන සිටීම දුකක් බවත් තේරෙන්න පටන් ගන්න මේ අදුක්කම සුඛ වේදනාවේ සුඛ ධාවය ඇති ඇති නොදන්න නිසා අපි මේ සැප හොයාගෙන යන ගමනට යනවා. අදුක්කම සුඛයේ තියෙන විස්රාමය. ඒකේ තියෙන විවේක ගතිය. ඒ තියෙන්නේ උද්දකලා වෙච්ච ගතිය. ඉතින් ඒක අපි දකින්නේ දුකක්. ඒක දන්නේ තාක්කල් බුදුහාමුදුරන්ගේ විවරය දන්නේ නැත්නම් ඒකට වේ වෛර කරනවා. පාළු වෙනකොට, තනි වෙනකොට, කම්මැලි වෙනකොට එපා වෙන ගතියට තමයි වෛර කරනවා. නමුත් අදුක්කම සුඛ වේදනා මේ වෙලාවේ තියෙන්නේ ඒක හරහායි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. ඒක තේරුම් ගන්නකම් ආධ්‍යාත්මයක් පටන් ගන්නෙ නෑ. ඒ නිසා දැන් මම මේක තේරුම් ගත්තා කියලා දැනගත්තාම තේරෙන්න පටන් ගන්න දවසේ වැඩි වෙලාවක් ඉඳලා තියෙන ඉතින්. දවසින් වැඩි වෙලාවක තියෙන අදුක්කම සුඛය අපි මේක ධනාත්මකව හඳුනගන්න අපිට යොමුමක් වෙන්නේ නැහැ කවුරු. ගුණාවක් වෙන්නේ නැහැ කවුරු. ඒ නිසා අපි හැම වෙලාවෙම සැප හොයන්නේ. මේ සැප හොයන්නේ යන හැම වෙලාවෙම දුකයි හම්බ වෙන්නේ. මොකද මුළු චිත්තේ දැනගෙන නෙවෙයි අපි සැලසුම හදලා තියෙන්නේ. මුළු චිත්තේ දැනෙන කොටසක් තියෙන අදුක්කම සුද්ධිය. ඒක දන්නේ නැතුව සැප විතරක් හොයන්නේ සැලසුම් කරනවා කියලා කියන්නේ ප්‍රොජෙක්ට් එක වැඩ කරලා තියෙන්නේ ඇති වෙන්න ශක්තිය පරීක්ෂණයක් කරන්නේ. ඇති වෙන තොරතුරු එකතු කරලා නෙවෙයි. ඒ අනිවාර්යයෙන්ම ප්‍රොජෙක්ට් එක වැඩෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනකොට දුකට යනවා. ඒ නිසා මේ දුක්ඛ සුඛ වේදනාවේ විශාල නියෝජිත නියෝජනයක් තියෙනවා. හරියට අපි ගත්තොත් දැන් කියන්නේ නෙවෙයි පරණව තිබුණු ආණ්ඩුවල UNP එක ශ්‍රී ලංකාවේ රජය කරගෙන ගියාට ඒ දෙන්න බොහෝ දුරට සමාන නිසා සුළු පාක්ෂික යන්න පුළුවන් ආණ්ඩුව තීන්දුව කරා. එයා හේත් වෙන්නේ මේ පැත්ත නම් මේ පැත්තට ආණ්ඩුව. එයා මෙයට හේතුරුත් මෙහාට අඬු යනවා. ඒ වගේ මේ අදුක්කම සුඛේ තමයි ඔක්කොම මේ දෙල්ලම යන්නේ. ඒ තොණ්ඩෙන් දන්නවා කවුද රජ කරන්නේ. මේගොල්ලෝ මරාගෙන යුද්ධ කරනවා. මේගොල්ලෝ ඡන්දෙන් ගන්න දෙන්න ෆයිට් කරලා ඉන්නේ සමාමට්ටම. ඒ සාරවංශය නිකන් කොහොමද මේ මනසේ සීඩ් දෙක තුන හම්බ වෙනවා. එයාලා රජුව කවුද කියලා තීරණය කරනවා. ඒ ඡන්දෙන් බලනකොට ඔක්කොම වැඩි විනය බලවත් ඒව මිනිහා දානවා. යම්පිකාර විලක ගාන ඔක්කොම දෙමලා ඒ මොකද්ද අපේ යුනිවර්සිටි එක කාලේ කියනවා මේ ආනන්ද බවන් නැතුවට ගොත්තෝස කෙලිනවා එළියට ඇවිදී යාපනේ දෙමළුන්ට බනිනවා කියලා. ලාභෙට යන්නේ ආනන්ද බවන් එකට තමයි තෝස ගන්න. කල්ලෙල වාට බැස්සට පස්සේ දෙමළට බනිනවා. බැන්න රුව දාන්දේ වල ඌවද තමයි ආණ්ඩුව වෙනස් කරන්න තියෙන්නේ. ජීවිතේ වික්‍රමභාව කරනත් මහත්තයා කියලා තිබුණා ඒක හොඳයි. මොකද සුජාතීන්ට කතා කිරීමේ තීන්දුව කිරීමේ අයිතියක් හම්බ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදීක සුවිශේෂී ලක්ෂණයක්. ඒක නිසා මේ ධනවාදී පක්ෂ දෙක එකතු වුණොත් සුජාතීන් මට්ටමටම මට්ටම වෙනවා. ඒ නිසා මේ දෙකල සමගතව රණ්ඩු කරනකොට සුජාතීන්ට තනක් එනවා. ජීවිතේ ලක්ෂණය ඒක හොඳයි ඒක ප්‍රත්‍යත්න්තරදී ලකුණක් කියලා මම කොහෙද අරගෙන යන්නේ ඕගොල්ලෝ මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවේ. ඒ වගේ තමයි මේ සැප දුක දෙක ඒ දෙන්නට අපි දඟලද්දී නිවන් මාර්ගයේ තියෙන දෙන්නේ අදුක්කම සුඛේ. නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ සැප දුක දෙකේ සැපට ආස කරන ගතිය දුකට වෛර කරන ගතිය තියෙනකම් කවවම දාකවත් ස්වභාවයෙන් අපි ගිහිල්ලා අදුකමසක හැප්පෙන්නේ නැහැ. අදුකසන ගැත් එක දැනගන්න හම්බ වෙන්නේ. ඒක සඳහා මේ සැපේ දුකේ තියෙන වහා පෙරලෙන ගතිය සැපටයි දුකටයි තියෙන මේ ලකුණු කැපෙන දාක් නෙගටිව් ලකුණක් විදිහට තේරුම් ගන්න. ඒ දැනසෙ වෙන්නනවා සැප දුක දෙක බොහෝ වෙනස් වෙනවා. හැබැයි අදුක්කම සුඛේ ඒ වෙනස් වෙන සුළු ගතිය තියෙනවා අච්චර නෑ. නිසා අදුක්කම සුඛය අල්ලගත්ත කෙනාට සෑහෙන දුරට යනවා. ඒකේ ගත කරන්න පුළුවන් සැපතර සැපතරන් කියන දුකට පෙරලෙන්නේ නැහැ. දුකතරන් කියන සැපතර පෙරලෙන්නේ නැහැ. අදුක්කම සුඛය හුඟක් කාලවට මේ අවචින ගතියක් තියෙනවා. හරියට පට වියපෝ තේජෝ නැති වෙච්චාම අවකාශී ප්‍රගත්මක් තියෙනවා. නමුත් ඒක අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ ඒක අධ්‍යාපන ක්‍රමයේ දෝෂයක් කියලා දෙන්නම්. දොස් කියන්න පුළුවන්. නමුත් කෙලෙසල ස්වභාවය ඒකයි. එයා කැමති නෑ ඒ කෙලෙස් රාජධානියෙන් පැනලා යන බිංගි අල්ල ගන්නවා. ඇඟිලා යන්න පුළුවන් තැන දැන ගන්නවට තැන දැනගන්න එකේ වේදනාව පැත්තෙන් කියනකොට කියන තියෙන අදුක්කම සුඛ වේදනාව තමයි. ඒක නිකන් නීරසයි. ඒක හරි කම්මැලි, හරි පාළුයි, හරි අසරණයි. ඒකයට ගියාම දුක්ඛම සුඛ වේදනා හඳුනගටම ගියාට පස්සේ ඒක විඳින්න නම් මේ මම මේ මම නොවේ කියන සීමාව දී වෙලා යනවා. උතනක හරි මේ මමයි මේ මම නොවේ කියන සීමාව තියෙන තාක්කල් සත්‍ය දුක දෙකෙන් පෙළෙනවා. ඒ නිසා භාවනා කරගෙන ගිහිල්ලා වේදනාවේ මරියදාවන් සීමාවල් කඩලා ගියාට පස්සේ ඒ වෙලාවේදී තියෙන වින්දනයට අදුක්කම සුඛ කියලා කියන්න පුළුවන්. ආධ්‍යාත්මිකයි. නමුත් නොදැන ගියොත් සූදානම් නැතුව ගියොත් නිරසයි. සීමාවක් නැහැ. ඒ වගේම පොණු විදිහම පාලනය කරන්න බෑ. අපිට ඒකට නතු වෙන එකයි කරන්න තියෙන්නේ. නමුත් නතුනට පාඩු නැහැ. සැප දුක විතර පෙරලෙන ගතිය, චපල ගතිය, පෙළෙන ගතියක් නැහැ. ඉතින් ඒ අදුකම සුඛය අල්ලගත්තොත් ඒකමත් මොකද්ද ආධ්‍යාත්මයක් එතන තියෙන්නේ. නමුත් ඒක අල්ලා දුක සැප පිණිස නතුන නතුන නතුලා බැරිම තැන තමයි අදුකම සුඛයට කොහොමද කරන්නේ. ඒ නිසා වයසට ගියාට පස්සේ භාවනා කරලා බොහොම ඉක්මනට අදුක්කසු ගැන කතා කරා. අපි ඒ වැරදිල්ල. ඒක. යාර නැත්තට උද්දට දුන්නට වැඩක් නැහැ, ගත් නැහැ. ලස්සන රූප තිබුණාට මායාව පේ සීමාව පේන්නේ නැහැ. ඒ වගේම දිවට රස දැනෙන්නේ නැහැ. කයට පහස දැනෙන්නේ නැති වෙලාවේදී අයියෝ රූපවල හොඳ නැහැ අනේ රසගේ දේ හොඳ නැහැ අනේ ශවක හොඳ නැහැ කියලා බයිලා කිව්වට ඒවා බන නෙවෙයි ඒක නිකන් බයිලා විතර ඒකට ඉදුනම් පිරීලා ඉදුනම් විපරිණාමයටපත් වෙනවා නමුත් තරුණ වයසේදීම අවබෝධ කරත් විපරිණාමයටපත් වෙනවා එතකොට බය එතකොට එතකොට ඒ කතා කරන්න බයට නෙවෙයි ඒ නිසා මේක තේරුම් අරගන්න තියෙන්නේ ඉදුනම් සැප වෙන කාලේ ඉඳුරන්ට හරියට වෙන් කරලා කලුන් සුදු වෙන් කරන්න පුළුවන් හොඳට සීමාවල් පේන වෙලාවෙදීම මේකේ තියෙන හිස්කතිය මේ මේ චිත්‍රයට වඩා කැන්වස් එක බලන්න ගන්නවනම් නැත්නම් මේ කැපදුක ක්‍රියාත්මක වෙන මාධ්‍ය උපස්තරය මොකද්ද කියලා දන්නවනම් ඒකේ නෑ ඒ සැපේ දුකේ නම් මේ ස්ත්‍රී සැපය පුරුෂ සැපය කියලා සැප જાති දෙකක් තියෙනවනේ ළමා සැපය තරුණ සැපය වයසක සැපේ කියලා සැප જાති තියෙනවානේ. ටිබෙට් රටේ සැපය සීතල පැත්තේ, අරාබි රටේ සැපේ කියලා වෙනස්කම් තියෙනවානේ. අදුක්කම සුඛේ සීමාව මරියදවක් නැහැ. අදුක්කම සුඛේ ඥාන පිළිපිනේ. අදුක්කම සුඛේ වයසට යනවා. අදුක්කම සුඛේ දේශාන්තරත්සන්සන වෙනසක් වෙන්නේ. ඒක කතා කරන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් එකකින්. ඒක නිසා ඒකට අයිතිවාසිකම් කියන්නත් බෑ. අයිතිවාසිකම් ඕන කමකුත් නැහැ. එහෙම තුඩු දෙන ගතියකුත් නැහැ ඒකේ. ඒ නිසා ඒක තේරුම් ගත්තාම තේරුම් ගැනීමම ආධ්‍යාත්මිකයි. තේරුම් ගැනීමම ආගමිකයි කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒක මේ මේ කතා කරන්නේ වචන වලින් මේ කතා කරන්න හදන්නේ මේ මූලධර්ම පැත්තෙන් නමුත් අත්දැක ගත්තට පස්සේ ඒක ප්‍රයත්නයකින් හම්බ කරන දේකුත් නෙවෙයි. භාවනාවකින් හම්බ කරන දෙයක් නෙවෙයි. දැනටමත් තියෙන නොසලකා හැරලා තිබ්බදී හරියට තේරුම් ගැනීමක් විතරයි තියෙන්නේ. ඒ වෙනතු අදුක්කම සුතු උපයන දෙයක් නෑ. ඔක්කොටම එක ගාන ඔක්කොටම එක ගානට ඒකේ මේ මේ කූපන් ගාන හම්බෙලා තියෙන ගාන ඉස්සර අපිට හාල්තු හාල්තු උපන් දුන්නේ. අල්පතේ. උපන් ඔක්කොටම සමාන වෙන අත්තල් දෙකක් කිලෝ දෙකක් දුර දෙන ඔක්කොටම එකයිනේ. ඒ වගේ අදුක්කම සුඛේ කෝපන ඔක්කොටම සමානයි. ඉස්ති ගුරුසේ පහකෝ සද්දුප්පත් පාස ඔක්කොම. නමුත් ඒ ස්ත්‍රියාවක් වෙච්ච එකන ස්ත්‍රී සැපේ හොයන මිසක් අදුක්කම සුඛේ ආඩම්බරයක් කරගන්න. පුරුෂයා පුරුෂ සැපේ හොයන මිසක් අදුක්කම සුඛේ ආඩම්බරයක් කරගන්න. ළමයා ළමා සැප හොයන මිසක් අදුක්කම සුඛේ කරන්නේ නමුත් ඔක්කොම හරහා කතා කරන පොදු භාෂාව අදුකම සුඛ. කම්මැලි වෙන හැම වෙලාවෙදී මේක කියන්න බෑ. සමහරලාට මේ පරාජය හරහා, බය හරහා, කෙලෙස් හරහා එන කම්මැලිකමකුත් තියෙනවා. මේක ඒ කෙලෙස් නික්ලේශී කම්මැලිකම. නමුත් නොදැනුවත්කම නිසා කෙලෙස් කම්මැලිකමත් එක්ක අඳුර පටලවා ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් භාවනා කරනකොට බෙල්ල කඩා ගන්නකොට එයාට දන්නේ මේ නිින්ද ගිහිල්ලාද නැද්ද කියලා. නිින්ද ගියා නම් නිවරණය. මොකද නිින්ද නොගියොත් ඔය වැඩේ වෙන්න පුළුවන්. ඒකට අවදි වෙන්න පුළුවන්. දැන් අවදි නෑ. ඒකට ලෑස්තිලකට අවදි වෙනවා. අවදිස් දැස්සේ තේරුම් අරගන්න මම එදා මෙච්චර මේ උතුම් දෙයක නිින්ද කියලා වැරදි ලේබල් එක ගහපු නිසා මම නිකන් ඒකේ තියෙන සැප බුද්ධිය නැතුව ගියා මට. නමුත් මට කවුරු හරි කිව්වා ඒ නිසා මම මේකට අවදි වෙන්න උත්සාහ කරනවා අවදිලා බලනකොට පේනවා ඒක ඇතුලේ තියෙනවා ඉන්න පුළුවන් ගතියක් ඉරියව පවත්වන්න පුළුවන් ගතිය ඒක දෙවෙනි උපේ ඉලක්කය ඒ නිසා නිින්දකුත් තියෙන ඊට සාපේක්ෂව මේක කියන අපි කියන විදිහට මේ තීන මිද්‍යක් තියෙනවා ඒ තීන මිද්‍ය මේකයි වෙනස් මේකත් තීන මිද්‍ය කියලා වටහා ගන්න පුළුවන් ඉතියා කොට ගන්න කවුරක් උගක් වෙලාට අදුක්කම සුඛය තියෙනවා. ඒකටත් ඒකත් සම්බන්ධ කරලා පෙන්නන්නත් පුළුවන්. කොහොම හරි මම ප්‍රශ්නට බැස්සේ අදුක්කම සුඛය අදුක්කම සුඛය කියලා දැනගත්ත දවසේ තේරෙනවා මේ වගේ අඥාන උපේක්ෂාවකුත් තියෙනවා. බයට කම්මැලිකමක් එන ගැටියකුත් තියෙනවා. ඒක කෙලෙස් සහිතයි. මේක කෙලෙස් නෑ. ඒ නිසා මේක උපයන්න ඕනේ උපෙලිවල ඒක අඳුන ගන්න ඕනේ හොඳ වෙලා නැති හොඳ බව පේන්න තියෙනවා. ගැඹුරයි ඒක ගැඹුරව තේරෙන්නේ නැත්තම්. උගතෙනෙක් මෙතෙන් යනවා ගිහිල්ලා අඳුනාගත්තේ නැති නිසා බුද්ධිය නැහැ. එහෙම නැති එහෙම නැති මේ මුස්ලිම් තුකම්මලිකම ලෝකේ තියෙනවා. ඒක කෙලෙසයි. මේක කෙලෙස් නෑ. භාවනාවෙන් ගිහිල්ලා තියෙනවා. ඒකේ ඉඳලා තියෙනවා. තාමත් ඒකට දීලා තියෙන වැරදි නමක්. මිස්ඇප්‍රීෂන් ඇප්‍රීෂන් එකක් වෙලා තියෙනවා. ඒ නිසා බුද්ධිය නැහැ. ඒ නිසා ඒකට හරියටම නම කියලා මේ අලිබබා සාහරුවතලියේ ඉතලා තියෙන ගල් ගහවට ගිහිල්ලා හරියටම නම කිව්වොත් ගල් ගහ දොර ඇරෙනවනේ. වෙන නමක් කිව්වොත් ඇරෙන්නේ නැහනේ. කොම්පියුටර් පාස්වර්ඩ් එක හරියට ගහුවොත් ඇරෙනවා. කැපිටල් ට සිම්පල් දාලා ගහුවොත් ඇරෙන්නේ නැහනේ. කොම්පියුටර් හම්බෙලා තියෙන්නේ. පාස්වර්ඩ් එකත් මතකයි. කැපිටල් ද සිම්පල් ද මතකයි. ඒ අදුක්කම සුඛය උපයන්න වෙලා තියෙන්නේ ඊට සාපේක්ෂව කෙලෙස් සහිත එක්කුත් තියෙනවා. ඒ කෙලෙස් සහිත ඒ වගේ නිකන් කම්මැලි නීරස ගතියකුත් තියෙනවා. භාවනා කරනකොටත් එකක් තියෙනවා. භාවනා කරනකොට මේක කමඨාන් සුද්ධ කෙරෙන්නේ සාකච්ඡාවලින් හරියට එකට ගියේ කොහොමද මොන අරමුණෙන්ද කොහොමද ගියේ කොහොමද ආවේ කියන විස්තර කියනකොට අහගෙන ඉන්න එකට කියනවා නෑ නෑ මේක කෙලෙස් සහිත එකක්. ඒකට අරහෙන් දෙබ්බෙදන්න එපා. ඒකට නම්බුකාර විදිහට බලන්න. බැලලකට අවදි වෙන්න. අවදි වෙච්චාම තමයි දැනගන්න පුළුවන් මෙන්න මේ මේ ප්‍රයත්නයේ ප්‍රතිඵල වශයෙන් උපේන එක එකක් උපයගත්තදී අඳුන ලේබල් කරන එක හරියට අඳුන ගන්න එක ඒක තව එකක්. ඒ දෙක කරන්ද මේ අපි ලෝකයේ ඉන්න සුදුසුකම් මොකක්වත් ඕන කරන්නේ නැහැ. ඒක උපයන්න මොනවක්වත් ඕනේ උපයලා තියෙන්නේ. ඒක අඳුනගන්න මේ අපේ සාමාන්‍ය බුද්ධිය එහෙම නැත්නම් මේන බුද්ධඝාකාරයක් වෙන්න ඕන ගතිය මොකක්වත් ඕන කරන්නේ ඒක වෙනම ලැන්ග්වේජ් එකක්. ඒක කොමියුනිකේට් වෙච්ච ගමන් එයාට තේරෙන්න පටන් අරගන්නවා manussත් භාවයම කොච්චර උතුම්ද කියලා. ඉල්ලුවෝ manussත් ප්‍රතිලාභ. ඒක අඳුරගත්තේ නැත්නම් ඒ මනසයි දන්නේ අනේ මම වගේ කාලකන්ණියේ මට මේක තේරෙන්නේ නැහැ අරකට නැහැ මේකත් නැහැ අරකට නැහැ මේකත් නැහැ කියලා අඩුපාඩු ගන්න කතා කරන්නේ. ඊට ඕ මොනම මොනම කෙනාට මොන මොන සම්පත්තිය දුන්නත් ඒ මනසයා ඒකේ අඩුවනේ දකින්නේ. මන්ට ඔක්කොම තියෙනවා ඔක්කොම වැඩි. ඔක්කොම හොඳයි කෙල්ලගේ ඔක්කොම හවුස්තුයි නැත්තම් බඳිනවා කියලා එහෙමයි කියන්නේ. ගෙදරයි ළමලා තාත්තට කියනකොට කියන්නේ ඔක්කොම හොඳයි ඔක්කොම තමයි හවුස්තුයි. ඒ වගේ තමයි. දුකම දුකේ දන්නේ කරන්න පේනවා ඔක්කොම වේ. ඔක්කොම වෙන්නේ නැහැ. ඒ වගේ වෙනස් ඒ වගේ වෙනසක් වුණාට පස්සේ බුද්ධෝත්පාද කාලය වටනකොට තේරෙනවා. මනුස්සාත්ම භාවයක් නාටම තේරෙනවා. චන සම්පත්‍ය වටනකම තේරෙනවා ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍ර ආශ්‍රේ පැවිද්දක වටිනාකම තේරෙනවා එහෙම නැත්නම් හැම වෙලාවෙදීම ඔය එකට පවපසලා බුද්ධ උපාධි කාලේ තමයි කිව්වේ දැන්ම කරන්න ඕනේ බුද්ධ උපාධි කාලේ 5000ක් කල් තියෙනවනේ ඉතින් manussත් භාවය හම්බුනත් ඉතින් ඕක ඉතින් අවුරුදු 100ක් හමාරක් නැත්නම් 70ක් අතර ජීවත් වෙනවා ඉතින් ඥානය අංගපුල අංගපතංග තියෙන ඉතින් මම විතර තියෙන්නේ කොච්චරද ඉන්නවනේ. ඒක තියෙයි ටික කාලයක්. වනත් ඇහි. පැවිදි වෙන එකත් ඒ කරගන්න පුළුවන්. කල්යාණ මිත්‍යත් ඔය ඉක්මනට බැලර ගන්නෑ. ඉතින් කියලා ඉතින් ඕක මේ දවල්ට කෑමට කවන්න රෑ කාරයට කෑමට පස්සට. රෑට කෑමට උදේට පස්සට. උදේට දවල්ට පස්සට. ඉතින් ඒ ඔක්කොම මොකද මේකේ තියෙන ඒ අර ඉන්ට්‍රෙස්ට් එකේ නැත්නම් ඒකේ තියෙන අවස්තික වටිනාකම දන්නේ නැති කෙනා নানা ප්‍රකාර කර්ම හොයනවා. කර්ම වෙලා අන්තිර බන්නකොට කොහෙන් ගිහිල්ලා ගන්නෑ. දැන් මට අවුරුදු 60යි. 60 වෙනකොට තියෙන මේ කොහෙන් ඇතිලා ගියාද කියලා. මම ලස්සන ඊමේල්යක් එනවා මම ඕනා ගවන්න 104ක් ඒ මනුස්සයාට. ඒ මනුස්සයා ලස්සනට වචන යොදලා කියනවා තාම 10යි. අවුරුදු 10 කියන්නේ තවම 10 අවුරුද්දක් යන්න තියෙනවා. එයා තාම 20 වෙලත් නැහැ. ඔන්න දැන් 30යි. 30 වෙනකොට තමයි අයිඩියල් ඒජ් එක කරන්නේ. එහෙම කියලා ලස්සන වචන જાතයක් කියලා 103යි මිනිහගේ වයස. ඒත් මිනිහ ලස්සනද වචනක් තියෙන ඊමේල් එකකුත් තියෙනවා. මිනිහා කියනවා ඉතින් දෙක ඊමේල් එක අන්තිමට කියනවා ඔබේ ජීවිතය සම්බන්ධ ඉලක්කම් තියෙනවනේ. වයස. බ්ලඩ් ප්‍රෙෂර් එක, sugar count එක, ප්‍රෙෂර් අල්ලලා බල්ලට දානවා. ඒක දොස්තරට බාර දුන්නම ගණන් ගන්න එපා. ඒක හත්ත පහක වටිනාකමක් නැහැ. ඔබට වටින එකම දේ හුස්ම. ඔබ හුස්ම ගැන බලනවා. ඒකල ගෙවෙන දැන බලපන් කියලා. ඊමේල් එක ඉවර කරන තැන කියලා තියෙනවා. ගෙවෙන දැන බලපන්. ඇමරිකන් කාරෙක් 104ක මිනිස්සෙක් කියනවා ඔබට තියෙන ජීවිතේ වටිනාම දේ හුස්මයි. ඒක පරිස්සම් කරපන්. ඒක ගෙවෙන තැන බලපන්. ඒක ඒක පෙන්නලා තියෙනවා අපිට නොදැනී 70 80 වෙනකොට යා කියනවා මේ ජීවිතේ කොහොම ගෙවිලා ගියාද හොයන්න බෑ. දැන් ඒක උඩ බලන්න ඇඳ කර වෙලා ඉන්න තියෙන්නේ. මේ මොකද උනේ හොයන්න බෑ. ඒ හැම වෙලාවෙම නිදහසට කාරණා දුන්නා. අපි කලියුතු වැඩේට හෙට කරන්න. මේ කණ්ඩ බොණ්ඩ ඉන්න ඉවත් දඟලලා දඟලලා ඉතින් හොයා ගන්න බැරි වෙන නිසා ඒ අදුක්කම සුඛය හඳුනා දිය යුතු මාතෘකාවක් බුදු කෙනෙකුගේ වැදගත් කෘත්‍යයක්. ඒ මොකද මේ මේ අදුක්කම සුඛයත් නොදන්න කෙනා අනුකම්පා ලැබිය යුතු නමුත් නොදන්න කෙනා ඊවස්කමකට කම්මැලිකමකට සලකනවා. ඒක නමුත් ඒක සුද්ධ කරලා ගත්තොත් මේ ක්ලේශී අදුක්කම සුඛයට යන්න පුළුවන්. එනම් ඊට සාපේක්ෂව ඇත්තටම කම්මැලිකම සහිත කෙලෙස් සහිත නීරස ගතියක් කම්මැලි ගතියක් ලෝකේ තියෙනවා. නිසා මේ දෙක වෙන් කරගෙන මේක මේකට දාගෙන මේකත් රිෆයින් කරලා හරියට පාට දාගත්තොත් ජීවිතය අනන්ත දක්වාම ගෙනියන. උඟක් වෙලාට මම හිතන්නේ මේ මාත් කතා දෙන්න පුළුවන්. කන සංඥාව කියන්නේ දැන් දැන් විද්‍යානුකූලව බැලුවත් ඒගොල්ල කියනවා ඕනම පද්ධතියක් කරන බැලුවොත් ඒකේ භෞතික විද්‍යාවට අහු වෙන ඝනය ඝන කියන්නේ ඝන ද්‍රව වාය කියන වාචේ ඝන කියන වචනයක් තියෙනවා භෞතික විද්‍යාවට උගන්වන්නේ දැන් thermal physics අපව මහතරයි නැත්නම් ඝන ද්‍රව වායු කියන ඝන කියලා කියන්නේ ඝනත්වය කියන වචනයක් තියෙනවා ඝන භාවය ඒ ඝන භාවය තමයි ත්‍රිමාන රූප වෙන්නේ උසක් තියෙනවා පළලක් තියෙනවා දිගක් තියෙනවා ත්‍රිමානයි ඒ විදිහට කොන්ක්‍රීට් මනින්න පුළුවන් ඝන භාවය ඕනම පද්ධතියක් ගත්තොත් 104යි තියෙන්නේ කියලා කියනවා. අනෙක් 96ම නියම මවාපාන උඹල දක්වන එක මිසක් ඇතුලේ පුස්. නමුත් ඒ ඒ මුළු එකම පිළිලා තියෙන මුළු දේවල් ඔක්කොම තියෙනවා ආදි වශයෙන් අරගෙන අපි මේ හදලා තියෙන භෞතික විද්‍යාව නිසා අපි හරියට වෙහෙස වෙනවා මේ තාම පුංචි දෙයකට වෙහෙස වෙලා මුළු ජීවිතේම නැති කරනවා. නමුත් ඒක gediy වශයෙන් පේන තුනට ඒක වතුරු ගහලා බලන්න පුළුවන්. විසිතුරු කරලා බලන්න පුළුවන්. විදහලා දක්වන්න පුළුවන් නම් ඒකේ තියෙන්නේ සංඥාවක් විතරයි. ඝණයක් වගේ පේන සංඥාවක් විතරයි. නිකන් හරියට කියනවා නම් මේ මැෂට් ඔක්කොම ගෙදෙච්චාම පොදියක් කියන. දුමක් ගහුවා මේ මැෂ විසිරෙනවනේ. විසිරෙච්චාම පොදියට මොකද වෙන්නේ? පොදිය නෑ. ආයසරයක් එකතු වෙච්චාම ආය පොදිය හැදෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක පොඩි හදිච්චට පස්සේ ඒක ඒක ධනයක් විදිහට එයා ගන්නෑ. එයා දන්නවද විසිරිච්ච දේ ගණී භාවයටපත් වෙලා පොදියක් හැදලා තියෙනවා. ජල වාතයේ තියෙන ජල වාෂ්ප ගණී භාවයටපත් වෙලා ජල බිඳුවක් හැදෙනවා. ජල බිඳුව ගණී භාවයටපත් වෙලා අයිස් කැටයක් හැදෙනවා. අයිස් කැටේ ත්‍රිමාන රූපයක් තියෙනවා. ජල බිඳුව ඒක ටිකක් දියාරුයි. වාෂ්පීකරණය වුණාට පස්සේ අපි කියන්නේ නැති උනා වෙන්නේ මොකද්ද අර ඝන සංඥාව විචිත්‍රලා බලන එක. එතකොට ඒක හිස් ජල වාෂ්ප කියලා අපිට වෙන්නේ හිස් සත්‍යක් කියලා. නමුත් ඒකෙන් තමයි ටොනඩෝවක් ඇති කරලා දෙන්නේ. ඒකෙන් තමයි සුදුසුමක් ඇති කරන්නේ. ඒකෙන් තමයි ජල ගල්මක් ඇති කරන්නේ. ඉතින් ඒක එක සැරයක් ඒ ඝනය විචිත්‍ර කළ බැලුවට පස්සේ නැවතත් ඒක ඝන වුණාට ඒක දෙයක අදහන්නේ නැහැ. එනිසා චාන්චාතුම කියලා තියෙනවා මේ වීදුරක් වෙන්නලා මේ වීදුරු වීදුරුලින් හදලා තියෙන නිසා අම්මක කවදා හෝ කැඩිලා විනාශ වෙන බව දන්න නිසා කැඩුනයි කියලා අඬන්න දෙයක් නැහැ. දැනටත් තියෙනවා කැඩිලා. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණයක් නිසා මේක ඝනයක් විදිහට පෙන්න හිටියට ඒක විසිරී ගියාට ඉලෙක්ට්‍රෝන වලට මොකක්වත් දෙන්නේ නැහැ. ඒ මූලික ආකෘතියට මොකොත් වෙන්නේ වීදුරුව කරුණයි. අපිට තියෙන අර වීඩියෝ කියන සංඥාවයි කඩලා යන්නේ. නැත්නම් මේක තිබුණත් කැඩෙන්නේ තමයි ඔක තියෙන්නේ. මැටි කැලයක් ගත්තාම ඒ බුදුන් වහන්සේ කියලා තියෙනවා නිච්ඡං අනිච්ඡන්ති වදනා සමනා වදන්ති ඝටම්බි බින්දේ කලහං කරොන්තේ. මේ නිතරම සංඥා වංශලා ගියන්ට උපදෙස් දෙනවලු අනුකම්පාවෙන් බණ කියන මේක අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යව ඝණයක් ඝණයක් කියලා පංකලයේ කලයේ කැඩුනාම කැපකාරයට ගහනවා. මැටි කලයේ බිඳුනොත් කලහ කරනවා. බණ කියන්නේ කියමු දෙන්න හැන්ද වෙලකන් අනිත්‍ය ගැන නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමහර නිතරම අනිත්‍ය ගැන බණ උගන්වනවා. කලහ ගතම්බ බින්දේ කලහම් කරන්නේ මැටි කලයක් කරුවහම කලහ කරනවා. කලහ කරන දෙන්නේ මැටි කලේ ඇත්තටම කිව්වොත් අර කලේ කියන සංඥාව කරනට ඒ ශක්තිය කඳුලක්වත් එමේ වෙන්නේ නැහැ. මැටි වල මොනක්වත් එන්නේ නැහැ. ශක්ති සංස්තියක් මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා ඒක කැඩුනා තිබුණා, එකතුව තිබුණා මේක කැඩිච්ච සංඥාවෙන් අඩ ගන්නවා නම් ඒක මැටි කලයක් කියන එකේ කැඩුනා කියලා දෙයක් නැහැ. ඒ නිසා අම්මා මල තාත්තා මල කියලා බැලුවට මරණ කෙනෙක් ඔගේ මොකක්වත් මේ ශක්තිය වල මොකක්වත් වෙලා නැහැ. වෙන්න බෑ. වෙනවනම් මේ පද්ධතිය තියෙන නිසා මේ ඒ ශේෂ්ත්‍ර කියලා අඳුරගෙන තියෙන දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල ඒ ශේෂ්ත්‍රයක ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඒ ශක්තිය මොන විදිහකට අයින් කරන්නද බෑ දාන්න බෑ. අධික වේගෙන් කරකැවෙනවා. ඒක දැනකින් මතුවෙන එක දැනකින් නැති වෙනම ශේෂ්ත්‍රය ඇතුළේ සම්බර භාවයක් තියෙනවා. ඒ වගේ මේ පද්ධතිය අපේ අපේ භාවිය ගත්තා. මෙතනින් මරණ ප්‍රතිමතු වෙන්නේ. නිසා ඒ අපිට පේනවා මරණයි කියලා කිව්වට සංඥාවක මැරෙමක් තියෙනවා. සංඥාවක මැරීමක් තියෙනවා මූල ශක්තිය වල කිසි වෙනසක් නැහැ නිසා ඝන සංඥාව බලනකොට ඒක රාශි සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියන්නේ. මේ ලෝකේ මොනම දෙයක්වත් ඒකකයක් නැහැ. ඒක ඝන දෙයක් නැහැ හැම එකම කඩලා බලන්න පුළුවන් අන්තිම කැඩිල්ල තමයි නාම රූප කියන්නේ. ඕනම දෙයක් නාමයක් සාරූපයක් කෙනකොට හිතකට ගන්න. ඊට පස්සේ රූප අනන්ත වාර ගානක් පටවිය අපෝතේජ වශයෙන් කරන්න පුළුවන්. නාම කොටස වේදනා සංඥා භාස මනසිකාර චේතනා වශයෙන් කරන්න. ඒ කෝක නැතත් ලෝකේ සංස්කාර වුණා නම් අපිට යමක් එකට ගන්න දෙකකින් හැදිලා තියෙනවා. ඒක නිසා එක ඒක නාමකින් මේ කියලා එක මොකද්ද කියලා ගත්තොත් එහෙම දෙයක් ලෝකේ අද්වෛතය කියන එක හදාන තියෙන Hindu ආගමේ දෙකක් නැති තැන කියන එකයි ද්වෛතය කියලා කියන දෙකක් දෙකක් නැති කියලා. ඒකකොට ඒක ඝන ආත්මයක් වගේ කියන බුද්ධ ජානක කියන එහෙම එහෙම ඒක ඝන ආත්මයක් කොහොමකත් නැහැ. එනිසා මේක සංඥාවක් ඝණයක් වශයෙන් ගත්ත සංඥාවක් මේකේදී ඉන්නේ පොදියක් මේ ඊටු උඩාට එකතු වෙච්චාම ගැට ගහපුවාම ඉලුපතක් කියලා කියනවා. කුරුමිකයක් කියනවා ඒකේ ඒ කුරුමිකය කියන එක සංඥාවක් විතර ඕන වෙලා ආයේ ඉරට බවටපත් වෙනවා. ඉෂ්ටබෝධපත් වෙනවා ඉලපතක ක්‍රියාකම්පේ නැහැ. ඉලපතකින් කරන ක්‍රියාව ඉරටකින් කරන්න බෑ. ඉතින් ඒක තේරුම් අරගැනීම මේ ඝන සංඥා විදීමත මේ කිච්ච ඝන ආරම්භන ඝන ආදි වශයෙන් මේ ඝනය තුන් හතර ආකාරයකට විස්තර කරනවා. කෘත්‍යයක් කියලා අපි ගත්තද ඒක කියන්නේ කෘත්‍ය රාශියක්. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ ක්‍රියාවලියක් තියෙනවා. මොනම දෙයක්වත් අනිත් ක්‍රියාවක් ලෝකේ නැහැ. ඒ වගේම ආශාසවසව ගත්තත් ආශාසයක් කරලේ 1000ක් මාරක් පුංචි පුංචි ආශාස තියෙනවා. අතක් කුසනවා කිව්වත් ඒක පුංචි පුංචි කොටස් ආශාක විතර හැදෙලා තියෙන්නේ. ඒක න කිච්ච ගන්නේ කියලා ආරම්භන ගණේ කියලා කියන්නේ අපි නමක් දෙන්න ඒකතු කරලා එයාට වෙනම නමක් දෙනකොට ඒකේ පට ව්‍යාපෝතේජු ගුලියක් තියෙනවා. ආරම්භන ගණ කිච්ච ගණ සමූහ ගණ මේ අපි මෙතන කියන උපාසිකා උපාසක පිරිසක් කියලා. ඒගොල්ලන් මේ සමුවේ වෙන. එළියේ ඉන්න කට්ටියට කියන වන්දනා නඩයක් කියලා. ඒ ඒ මේ වගේ කට්ටියකට වෙන්නේ නමක් නැහැ. ඒ ඝණේ වෙනයි මේ ඝණේ වෙනයි. එතකොට ඒ සමූහ කරයි. ඒ වගේ එක එක එක එක හදාගත්ත මේ දේවල් තියෙන ගුලියට එනම් කිව්වට ඒක කංශු වලට කැඩලා ගියාට පස්සේ ඒ වගේ වෙනවා. එකම දේෙන් ඇදිලා එක කෘත්‍යයක් කරනකොට කෘත්‍ය ගණන් කියන එක මේ සමූහයක් වන සමූහ ගණන් කියනවා. ඒක ලෝකේ තියෙන විවාහ පොට්ටපාද සූත්‍රයේ බොහොම ලස්සනට සර්වඥාන්සේ විස්තර කරනවා මේ ලෝකේ ලෝක සාමාන්‍ය ලෝක සංඥාති කොහොමද ඇති කරලා මනුස්සයා මේ ලාභයට ගත්ත සංඥාවේ ගිහිලා ලාභයට විතරක් වැඩට ගත්ත සංඥාවේ නතු වෙලා අන්තිමට සංඥා අවුලක් පටලවාගෙන අඹගානක පැටිලා වගේ කවදාකවත් මිනිසෙකුට මිනිසු කතා කරන්න බැරි තරම් දැන් මේක අවුල් කරගෙන තියෙනවා. මේ කම්පියුටර් එකේ software එක පැටිලා. මොනවත්වත් කරගන්න බෑ. අපි මේ වැඩේට ගත්තේ සංඥා කුලියට. ඒක ඒ තරම් කොම්ප්ලිකේට් වෙලා හරි අර අතසික්ලාගේ රස්ටේස් ඔඩිසි එකේ පෙන්නන්නේ ඒ ටෙක්නොලොජි එක දිනුලා දිනුලා ගිහින් මනුස්සයා යටපත් කරනවායි කියන සංඥා ටිකක් තමයි එකතු වෙන්නේ. ඒක ඉතලා අන්තිමට ඒ කම්පියුටර් දෙනවා මේ මනුස්සයා යට කරන්න ඕනේ. ඒ ඒක දැන් වෙලා තියෙන්නේ ඇත්තටම කියනවා. අත සීලා 2001 තිබුණේ ඉවිද දශමචි ගණන් වල. ඒ බුදු දනන්ත කියනවා මේ සංස්කාර කියන එක විඥාණයට තුඩින් ගිහිල්ලා දැන්. විඥාණයට තෛල අර කරපම් මේ කරපම් කියන තරමට අපේ සංස්කාර රාජාධිකරණ විධායක බල අරගෙන විඥානයත් අසරණයි. ඒ නිසා අවිද්‍යාවයි විඥානය අතර මැද ඉන්නේ සංස්කාර. අපි දන්නේ නැහැ මේ අපිට මේ සිදුවෙන දේවල් අපි හිතලා ගන්න දේවල්ද ඉබේ වෙන දේවල්ද කියලා. ඉතින් ඒක රැක ගන්න අපි අපේ ලොකු හතනක් ඕන. මේ මගේ පෞරුෂත්වය රැක ගන්න, මගේ රුචි අරුචින් දෙක රකින්න. අන්තිමේ රුචි අරුචිකම් හෝ පෞරුෂත්වය කවදාත් නිවනට යොමු කරන්නේ නැහැ. ඒ වුණාට අපි ලේ මස් දන් දීගෙන පණ එපා කියන රාවි අර සංස්කාරපති. සාරේ අර ජොලියක් තියෙන වැඩේදී බලනකොට මේ බුදුහාමුදුරුවෝ මේක කොහොමද දිහා ඉස්සලාම දැක්කද? දැක්කට පස්සේ කොහොම මිනිස්සුත් එක්ක කොමියුනිකේට් කරාද? මිනිස්සුත් එක්ක පස්සක මහනන්ට කොහොම මේක කියලා දුන්නද කියන එක ඒකයි ගම්බීරයි කියන්නේ. සම්මත දුක්ඛ සුඛයේ නංගම මරණගෙන අනිපාර මධ්‍යම ප්‍රතිපදාව නෑ. අදුක්කම සුඛේ ලැබෙන ප්‍රතිඵලයක් තමයි මනෝමධ්‍ය ප්‍රතිපදාව. ඒ ඉස්සෙල්ලා අදුක්කම සුඛය අල්ලගන්න ඕනේ. අදුක්කම සුඛේ වෙන් කරන්න ඕනේ. අපි මේ රත්තරන් සහිත පස්සාවක් පස්සේ ගත්තට පස්සේ පස්සට අයින් කරලා අයින් කරලා අයින් කරලා රත්තරන් ටික වෙන් කරන්න එපා. ඒක ලේසි නෑ. ඒ සඳහා ඒ රිෆයිනින් සිස්ටම්ස් හතරක් බුද්ධ ජානන්සේ පෙරලා තිනවා. ඒක කියනවා මේ නියස් බෝම්බ හදන්න ගන්න මේ මූලධාරයට මොකද්ද කියන්නේ? යුරේනියම් යුරේනියම් 235 236 කියලා අයිසොටොප්ස් දෙකක් තියෙනවා. ඒ අයිසොටොප්ස් දෙකම එකමයි. රසායනික වශයෙන් උත් එකයි, බරත් එකයි, විශේෂ උත් එකයි. නමුත් ඒකේ මේ 238 රේඩියන්ස් හදන නිසා ඒ පොඩ්ඩක් බර අඩුයි. යුරේනියම් ගත්තාම යුරේනියම් 107ක් විතර වගේ තියෙනවලු ඔය 238ක. ප්‍රධාන වශයෙන් 235. 235 පුකරන්නේ. අර 200 107ක් තියෙන යුරේනියම් ටික අයින් කරගන්න ඒ ක්‍රියාවලිය තමයි න්‍යාස්තික විද්‍යාව කියලා කියන්නේ. ක්‍රම තුනක් තියෙනවා බටයක් දිගේ ෆෑන් එක ඒක වාෂ්පයක් වඩපත් කරලා අයඩයිඩ් එකක් පාඩපත් කරලා වාෂ්පයක් හදලා බටයක් දිගේ පෑන් කර කර ඇරියොත් ඇරියොත් ඇරියොත් අර සෑහළු යුරේනියම් අර ඇරිටි කලින් දුවනවා. වැඩි කරලා 160 140ක් විතර වැඩි කරන්න පුළුවන්. ඉස්සල්ලාම ඒ ක්‍රමයේ තිබිලා තියෙන එකට කොච්චර දෝ විශාල සල්ලිය මේ පරීක්ෂණාගාරයක් වුණු දෙකේ එකට තියෙන්නේ. අර විකිරණශීලී ද්‍රව්‍ය මේකේ වෙන් කරගන්න. ඊට පස්සේ සෙන්ට්‍රිෆියුගල් අල්ට්‍රාවයලට් අල්ට්‍රාසෙන්ට්‍රිෆියුගල් සිස්ටම් එක උත් කරලා දෙනවා. ඊට පස්සේ ඒකට ඉලෙක්ට්‍රෝන කවල කරන කමෙන්ට තුන්වෙනි ක්‍රමයේ ඒක වෙන් කරගත්තට පස්සේ ඒක පුපුරනවා. ඉතින් යුරේනියම් ගත්තාම 107ක් කොහොමදක් තියෙනවා. අදුක්කම සුඛයයි සැප දුකයි ගත්තාම ප්‍රොපෝෂන් එකට හුඟක් වෙනස්. අදුක්කම සුඛේ මැජොරිටි එක. සැප දුක දෙක අඩුයි. අවු තියෙන අපි සැපේට තියෙන ලෝභකම නිසා මේ ප්‍රෙෂර් ප්‍රින්සිපල්. මේක පිටිපස්සේ යෑම නිසා කොච්චර අන්තර්ගත වෙලා තියෙනවද කියනවනම් ඒහා සමාන වේගයකින් අපි දුකට වහිර කරන්න පටන් ගන්නවා. ඒක සැපට ලොල් කිරීම සහ දුකට වහිර කිරීම නිසා අපිට අදුක්කම් සුඛය අඳුරගන්න විස්රාමයක් නැහැ. විවේකයක් නැහැ. ඉවසිල්ලක් නැහැ. ඕනකමක් නැහැ. අනිත් මේ දෙකෙන් අපි ඔකේපයි. දැන් පොපස්සේ ඔයාගෙන යනවා. ලැබෙ ඒ වෙනකොට ලැබෙන්නේ දුක ඒකට වෛර කරනවා. එතකොට මේක දිහා සිද්ධිය දිහා බලලා මෙතන තුනක් තියෙන බවවත් තේරුම් ගන්න බෑ. තේරුම් ගැනීමෙදී ඔය මේකදී ඔය මංචේ සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා ඇතර සර්වඥාන්සේ නෙවෙයි සඳහන් කරන්නේ ඒකදී උභවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝද සෝපරිසෝති මහා සෝප උච්චති මහා පුරිසෝ යෝද සිබ්බනි මච්චකා කියලා සර්වඥාන්සේ කරපු ගාථාවකට වීණ දක්ෂ ආන්දරු 6 දිනේ පුත්‍ර 6ක්ම තියෙනවා. එකක තියෙනවා සුඛ වේදනා ඒකාන්තයක් දුක වේදනා අනිකාන්තේ අදුක්කම සුඛේ මැද එනිසා දුක ගෙවන් කිරීම සඳහා ටෙක්නිකලි මම කතා කරන්නේ දුක ගෙවන් කිරීම සඳහා සැප අල්ලන්නේ. ඊට පස්සේ සැප අල්ලගෙන සැප ගෙවන් කිරීම සඳහා අදුක්කම සුඛය අල්ලගන්නවා. ඊට පස්සේ අදුක්කම සුඛයත් අල්ලන්න තියෙන්නේ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදායන. ඒක තමයි තණ්හාවට තණ්හාවට දැක ගන්න බෑ මේ කොයි කකුලේද මේක ඉන්නේ කියලා. මේ කකුලෙත් තියෙනවා මේ කකුලෙත් තියෙනවා කකුල් දෙක මාරු කරනවා උඩ පිටුම් ගන්නවා බඩ පිටුම් ගන්නවා තණ්හාවට අල්ලා ගන්න බැරි වෙනවා. ඒක නිසා දුක ප්‍රතිස්ථාපනය කරන සුඛයේ ඉල්ලන ගතිය බුදු දනසේ මුනි පිළිගන්නවා. මේ ලෝකයා කරන මේ වැඩේට බුදුහාම පිළිගන්නවා. නමුත් සැප ලැබුණට පස්සේ ඒක අල්ලගෙන නැතර නතර වෙන්න එපා. වහාම ඒ සැපේ අදුක්කම සුඛින් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා. ඊට පස්සේ ඒ ලැබෙන අදුක්කම සුඛයට නතු වෙන්නයි. අල්ලගන්න එපයි. ඉතින් ඕන කෙනෙකුට කියතයි මේ බීලා කියන කතාවක් වගේ. මත්ලා කියන කතාවක් වගේ මේ මොකද්ද මේ කියන්නේ කියලා මත එච්චරයි තියෙන ක්‍රමේ. මොකද අපිට කෙලස් ගහන්නෙත් ඒ වගේ සංකීර්ණ ක්‍රමයකට. එනිසා කෙලස් ඔක ගහන්නත් වෙන්නේ ගරිල්ල ක්‍රමයට තමයි. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව කියන එක හරහා අදුක්කම සුඛය අල්ලන්න බෑ. අදුක්කම හල්ලගත්තට පස්සේ මේක මධ්‍යම ප්‍රතිපදාවට අමුද්‍රව්‍යයක් වෙනවා ප්‍රයෝජනයක් වෙනවා කියන ප්‍රායෝගික අර්ථය ගන්නවා. අන්තිමට විභව තණ්හාව තණ්හාවෙම විකෘතියක් තණ්හාව දෙන ඇලීමනේ විභව තණ්හා කියන්නේ ඒක ගැටල ඒක මරල වනස්සිතවිල්ලක් කියන්නේ කපන්න බැරියට ඉබිනවා කියන උපදේශය අහලා තියෙන ඒක අනික් පැත්තට තියෙන ඉබින්න බැරියට කපන්න ඉබ්බින්බ ඉන්නේ අමෝ මෙයාට හීසෝ කර කර ඉන්නවා. ඉතින් කොයි වෙලාවකරි මේක පිළිකාවක් ඇවිල්ලා ඇට හැලි හැලි යන්න ගත්තට පස්සේ දෙද්දක විතර කොම්බෝ කපලා දාපන් කියලා. අර මේ ඉඹ ඉඹ හිටපු අත. ඒකට වෛර කරන වෙලාවක් ඒක. ඒක ජීවිත ඕන තරම් නිදර්ශන තියෙනවා. වැඩි වැඩි වැඩි සෙනෙහ දබරටයි කියන කතාව තියෙන්නේ. ඕන කෙනෙක්ගේ වැඩි ඇසුරට ගිය ගමන් එයා Tamanට ඕන විදියට ඉන්නතු මල පැනකොම ලෝකෙටවත් එදී විමසත් එක තරහ වෙලා ඒ මනස ඉන්නව දකින්නවත් බෑ මකන්නම. ඒ ඒ කාය කතා. ඒ ඒ රාජ්‍ය පාලනය නිසා බිස්නස් වලදී එයත් එක්ක උරතල් කරන ගමනක්. ඒක සම්පූර්ණ ට්‍රස් කරලා ගියා. මිස්ට්‍රස් කරා. ඒක බෝම්බයක්. ඒක කැපිරිකාක මරන්න. එයාර දැන් යහපතේ තමයි සති ඉස්සෙල්ලාගේ පරිවාසනයක් තිබුණෙත් නෑ. ට්‍රස් කරෙත් නෑ. ඒක හිතියත් එකයි නැතත් එකයි. නමුත් තමයි විශ්වාස කරන මාසය මරන්න යනවා. අන්න ඒ වගේ එක පාරට පෙරලෙන්නේ. ප්‍රිය කරගෙන හිටපු දේ පාරට ද්වේෂ කරන්න පෙරලෙනවා. ප්‍රිය කරන්නේ කාම තණ්හා, විභව තණ්හා වශයෙන්. කාම තණ්හා කියන්නේ තමන්ගේ සැප විඳින්න, ඉඳුරංගෙන් විඳින සැපේ. භව තණ්හා කියන්නේ මගේ අයට. මට නෙවෙයි, මගේ අයට. ඒ මෙතන නෙවෙයි, ඊතර ගියාමත් ඒ සැප. මේ මේ මේ මොහොත නෙවෙයි, තව මොහොතකින් තේ සැප කියන එක රසයෙන් මේ සැප කාම සැපේ පතුරු ඉතුරුලා වෙන එකට කියන භවතණ්හා කියලා. ඉතින් ලොකු බිස්නස් එකට ගිය ගමන් හරියට බාධායි. බාධා ආපු ගමන් මට්ටම දැනගන් ඉවසලා ඒ මනුස්සයා කරදරයක් නෑ ඒක මකන්න ඕනේ. ඒකට වනස්සිකවිලි කියලා කියනවා මේ කාමතන මේ කාම කාම විතක් ව්‍යාපාර විහිංසා විතක් කියලා කියන්නේ. විහිංසාවේ මනුස්සයාත් එක්ක මේ යා කොහොමනක හිතියොත් මේ බිස්නස් කරන්න බෑ මකන්න ඕනේ. රජ රාජ්‍ය පාලනේ තියෙනවා. අන්න ඒ වගේ ඉතාම මනාපේ හිටපේකන මරන්න වෙන ගති ගතිය. ඒ නැත්නම් අපේ උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ සිංහල රජ පරම්පරාවේ රජ පෙළපති 147ක් රජුලෝ මැරලා තියෙන පුතාටි. එන පුතාට යුවරජ තනතුරු දෙනවා. දෙන්න දෙන්න කෙනෙක් නැහැ. ඉතින් පුතා බලාපොරොත්තු වෙන තාත්තා ඉන්න කාලෙම යම් යම් විධායක බල ක්‍රියාත්මක කරා. එතකොට තාත්තා දෙන්නේ නැහැ ඒකට. තාත්තා කියන කලබල වෙන්න බා විවසගෙන යන්නේදී මනුස්සයෙක් වෙන්න මට වැඩක් කරගන්න බෑ කොයි විදිහට ගියත් තාත්තා ඉන්නේ. හොඳම වෙලාවට තාත්තා නැති කරගත්තට පස්සේ රජකමත් හම්බ වෙනවා. ඒ නිසා රජ පරපරාවේ ඊට 40 ගණක් විතර මට ලැබෙන පුතාට. ඒක එතෙන්දී මේ වෙන පෙරලිය ලාභ සත්කාර සර්වාංශ ලෝකෝටති ආශාව නිසා තමයි මේ කරන්නේ අසාධාරණයක් බව, අවුපිරණ වැඩක් බව තමන්ටම උදව් කළ කෙනාට මේ කරදර කරන බව පේන්නේ නැතුව යනවා. ඉතින් ඒ නිසා ඒ මොහාව ඒ මත්කිරිල්ල ඒ අමාව මදේ කියන එක තමයි ප්‍රමාදයට වැඩිය මදය e, වංචනික ධර්ම හරහා තමයි ප්‍රයත්න වෙන්නේ. උගා වෙලාට ඉතින්නේ කට කතා හරියට ලොකු උදව්වක් වෙනවා. කට කතා හරහා තමයි ඊට පස්සේ වැඩේ යන්නේ. ඊළ බලනකොට නොවීම යුතු වැඩක් වෙලා තියෙනවා. නමුත් තමයි පූර්ණ ධාන ශක්තිය යොදලා පූර්ණ බලය යොදලා තමයි හොඳටම උදව් කරපන්නස විනාශ කරන්නේ. ඒක මේ අන්තිමට වෙන්නේ අවුරුදු ගානක් ගියාට පස්සේ නව කතාවකට පදනමක් හැදෙනවා. හොඳ නව කතාවක් කියන. හැබැයි වැඩි වෙලා ඉවරයි මානවයාගේ මානව විසින් නොකළ යුතු කැත වැඩක් වෙලා අන්තිම නව කතාව බාටපත් වෙන එක විතරයි. අපේ තුල නෑ කියන්න බෑ. අනන්තවත් තියෙනවා. දැන් මේ දතක් නරක වුණාට පස්සේ ටෙම්පරරි ෆීලිංග්ස් දානවා අනම්මනම් කළ බැරි වුණා පදම. අයින් කරන්නේ. දත ගන්න දත යුත්තේ උච්චරයි කියන එක. ඒ හරි හරිම ලස්සනයි මේ පිළිසක් එක්ක වැඩ කරනකොට දීමන් ගොඩක් එක්ක වැඩ කරනකොට ඇසුර නිසා එකකට ඇට්‍රැක්ෂන් එකක් කරනවා. කාර්යක්ෂම භාවය නිසා ලස්සන නිසා මොකක් හරි ආපු ගම කොයි වෙලාවෙත් දන්නේ ඕක සම්පූර්ණ කන පිට ගහලා. ඒ ඔක්කොටම සමසේ සලකනවනම් ඒක කිසි ඒකේ මේ පිච්චර එකේ ෆයිට් එකක් නැහැ වගේ ඒකට පිච්චර එක හරි සෞතුයි ඒකට. පිච්චර එක රස දෙන්න නම් ෆයිට් එකක් තියෙනවා සින්දුවක් තියෙනවා මහුල් ගෙදරක් තියෙනවා මල ගෙදරක් තියෙනවා පිච්චර එක තියෙන්න ඕනේ. අර ඔක්කොටම සමසේ සලකනවා කිව්වම පිච්චර එකක් නැහැ. ඩ්‍රැමැටික් නැහැ. ඉවෙන්ට්ෆුල් නැහැ. කෙනෙකුට වැඩිපුර සැලකිල්ලක් කරන්න යනකොටම දැනගන්න ඔතනින්ම තමයි වැඩේ ගැස්සෙන්නේ කියලා. ඉතින් ඒකට මේ කෙනෙකුට මම දැන් නිදර්ශනේ මම මේ දාන විචාර කරන දැන් මේ පිළිසත් එක මම වැඩ කරනවා. මගේ ඇටෙන්ෂන් එක කාට හරි ගියයි කියලා හිතන්න. ගිය ගමන් යාට මොටිවේෂන් එකක් තියෙනවා නේද වැඩ පෙන්වන්න. ඇටෙන්ෂන් එක ගියේ නැත්නම් මොටිවේෂන් එක බහිනවා කියන එක තේරෙනවා. මොරාල් එක බහිනවා කියන. උකට තමයි බුදුහාමුදුරන්ට බහින්නේ. ඔකට බුදුරජාණන් කියනවා අරස රසයි කියලා. බුදුරජාණන්සේ අජිගුච්ඡයි කියලා. බුදුරජාණන්සේ අකිරියවාදී කියලා. බුදුරජාණන් කියනවා ඔබ කියන කතාවට තේරෙනවා මම මේ ටෙක්නික් එකක් විදිහටයි ඔක්කොම තමසේ සලකන්නේ කියලා කියන්නේ. ඔයිට වැඩිය කෙනෙකුට උලුප්පලා යාව මොටිවේෂන් ගන්න යාට මේ පද්ධතියම අරගෙන යන්න දෙන්න ගියාට පස්සේ මෙයා පද්ධතිය මැරිලා යනවා ඒක. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක මට දින්න කරන්නේ හිසක සදාන්නේ. ඊට මිට නරපයි ඔය සාමාන්‍ය විදිහට ඔයා සිටිසන් ජෝන් කෙනෙක් විදිහට බજાર ගිහින් හිටියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක මොටිවේෂන් එක යනවා. ඒ නිසා මැක්ස් වෙයිබර් එයා මේ ප්‍රොටෙස්ටන්ට් කතෝලික ආගම කතෝලික ක්‍රිස්තියානිටි ප්‍රොටෙස්ටන්ටිසම් ගැන පෙන්නන මේ වන්නක්මන්ෂිප් එක කම්පිටිෂන් එක ලෝකයේ ආර්ථිකයේ දියුණුවට අවශ්‍යයි. ඒ නිසා ප්‍රොටෙස්ටන්ට් බුදුසම් ප්‍රොටෙස්ටන්ට් ක්‍රිස්තියානිසම් හරහා තමයි මිනිස්සෙක් මේ යමක් නිර්මාණය කරන්න පිටිස ඔක්කොම කරේ අරගෙන යන්න ගන්න මොටිවේෂන් එක එයා දැකලා අවුරුදු 200කට ඉස්සෙල්ලා ෆීචර්ස් පෙන්වලා දුන්නා යකඩ සොයා ගැනීම සහ නව කර්මාන්ත යුගයේ ප්‍රගමනයත් එක්ක. හැබැයි මෙයා කිව්වා මේකත් ජවනිකාවක් විතරයි කියලා. නැගලා ගියාට පස්සේ දැන් මේ අවුරුදු 200කට පස්සේ ඒක අපි පසකටද ඇවිල්ලා තියෙනවා. ඒ ඒ හත කරගත්ත ජන ඒ නව තාක්ෂණී ගෙවන් වෙන පැත්ත. ඒකවල පේන්න පටන් අරගන්නවා ඔය කියන මොටිවේෂන් එකකින් මොකද්ද තල්ලුවක් දීලා වෙන පැත්තකට යන අංකුරයක් වැවෙන්න පටන් ගන්නවා. ප්‍රවාහයක් වැවෙන්න පටන් ගන්නවා. ඒකෙන් වෙන්නේ දියසුලියක් ඇති කරනවා මිස මුළු ප්‍රවාහය ඉස්සරහට යන්නේ නැහැ. ඒ අර අඹ වයර් එකක සිං කැලක් හිටියොත් එතන ස්ථානීය ක්‍රියාවක් ඇති වෙනවා කියලා කියනවා. ඒකල එතන පුංචි බැටරියක් ඇති වෙලා ඒක රෙසිස්ටන්ස් එකක් අතර රත් වෙනකොට. අන්දම තනකම තියෙන හොඳම සන්නාහකයක්. නමුත් ඒකේ සිංක් අංශයක් හිටියොත් ඊට වැඩිය හොඳයි. ඒකේ සන්නාහය වැඩි. ඒ නිසා එතන අංශ දෙකේ විභව වෙනසක් ඇති වෙනවා. එතන පුංචි කෝෂයක් හටගන්නවා. එතන කරන්ට් එක කරගෙන ගිහලා රත් වෙලා අර මුළු කන්ඩක්ටිවිටි කඩුවේ. ඒ වගේම මේ පිරිසේ කවුරුද ස්මාර්ට් වෙන්න හදනවනේ. කැපී පෙනෙන්න හදනවනේ. අයියා වෙන්න හදනවනේ. එයාට අග්ගාලා අඳුර ගන්න ඕන පොලිටිෂියන්. විශේෂ කම්සේ තංගල අඳුර ගන්න. අඳුනා ගැනීම හරහා ඒ ඒ කරන පාහර වැඩේ හරහා ඒ කරන ජඩ වැඩේ හරහා මේක ඔයා ප්‍රධාන හතුරු බවට පත් වෙන කෝ සීලී නිසා ගන්න නැත්නම් පද්ධතිය මොනයි. දැන් කියනවා ඊට විඳ නරකද ඔය ඕනේ නැති මොටිවේෂන් කතාවක් ඕනේ මේ සංසාරේ දුකයි එහෙම වෙන් කරලා හඳුනා කටයුතු කරන්න ගියොත් වෙන්නේම නරකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පමණ පිරිනම් පාන වෙලාවේදී අපෝස්තල්ස් පත් කරේ නැහැ. මගෙන් පස්සේ නිවි කියන්නේ අසවලා කියලා. ඒක හතරනමක් සංඝයා රැස්වෙන්නේ. කැමැති දිනුවක් ගන්න. යේසුස් වහන්සේගේ අපෝස්තල්ස් පත් කරා. ජෛන නායකතුමා පත් කරලා ජනිකව දවස් 7ක් යන ඉස්සර දෙන්න ගැටල බලපන් මොකද වෙන්නේ. එයා එක්කෙනෙකුට සපෝට් කරා. ඒ කියන්නේ ගෝලියෝ දෙන්නේ කීටියා. දෙන්නගේ එක්කෙනෙකුට පොඩි ෆේවර් එකක් කරා. අනිත් කෙනා සීටිය දෙන්න ගැටුණා. මෙයාගේ මල මිනිහ වලලාන්න ඉස්සල දෙන්නගේ නිකාය දෙකක් ගැටෙනවා. ගැටෙන්න පටන් ගත්තා. අන්නේ දේ දුරුතික දැකලා නරුවත්යන් සඳහන් කරන්නේ ෆේවර් කරන්න බාකාටවත්. ඒ ෆේවර් කරන්න එපයි කියලා කියන්නේ ಗುಣ වෙනසක් නැහැ කියන එක නෙවෙයි. හොඳට මතක තියාගන්න ಗುಣ වෙනසක් නැති එක දැනගෙන ಗುಣ වෙනසක් තියෙනවා. ඇති කරලා එයාට මොටිවේෂන් එක කරන් දෙන්න පුළුවන්. ඒක යාය නැහිනවා. ඒ මනසට නැහිනවා. බද්ධතිය ස්ථාවරේ කඩලා යනවා. උඹනමත් ඒ මනස අයින් කරන්න වෙනවා. ඊට මෙට වැඩි හොඳයි. මට මේ තියාගෙන යන්න. ඒ බැලන්ස් එක හරියම අපි අස්සේ පස් දෙනෙක් ඉන්න කතයක්. පස් දෙනාම ගානට ඉස්සරහට අරන් යනවා වගේ කියලා දිනවා. මේ ඒක ඒකාට පණින්න දෙන්නට. ඉතින් කැපිපෙන්න දඟලන යුගයේ ඒක මේ නාස්තික දෙයක් වශයෙන් කියනවා. නමුත් සර්වචනාංශේ ඒක එකන ගෝලෙයින්ට නඹුනම් නොදුන්න නෙවෙයි. ඒකල කිසි වෙලාවක ගුණ මාවා පාණ්ඩ යන්න බෑ. කියා පාණ්ඩ යන්න බෑ. ගුණවසාරණ ජීවත් වෙන්නේ. ඒක බොහොම දුරට යන ක්‍රමයක් නැත්නම් මම හිතන්නේ අපිට මේ වගේ තැනක බුද්ධ ධර්මයේ ලකුණක්වත් ඉතුරු වෙයි කියලා. වුරුදු 2600කට පස්සේ. ඒ යන්නේ අර බුද්ධ ධර්මයේ කියලා දුන්න ක්‍රමයේ හැටියට තමයි. සංස්කාරික වේද හිච කියනවාදී අසංස්කාරික කියලා දැනගත්තොත් අදුක්කම සුඛයකට වඩා ඒ දැන ගැනීම හරහා සැපයක් ලැබෙනවා. ඒකත් අදුක්කම සුඛයේම ගුණයක්. අදුක්කම සුඛයේ තියෙන බව දන්නවනම් සැපයි. දන්නේ නැත්නම් දුකයි. ඒ මේ හිතවිල්ලක් තමයි. හර්ධකයක් තමයි. නමුත් හොඳටම Taman දන්න මේ ඉන්දි කියලා කෙනෙක් නෙවෙයි. ආවනි මගේ නියෝජනයකුත් නෙවෙයි. මේක අසංස්කාරිකයි. ඒක කියන අසංස්කාරක මනෝ සංස්කාර කියලා. අසංස්කාරික මනෝ සංස්කාර ක්‍රියාත්මක වෙනවා නම් මේක මම කුලියට තිබු වේදිකාවක් විතරයි. නාටකමක් නටනවා. ඒ නාටකම මට ඕන එක නෙවෙයි. අනිව දැනගත්තට පස්සේ තේරෙන මේක අනාත්ම ස්වરૂපේ. ආණ්ඩුමට්ටු කරන්න බෑ. මට මේ හිතුවේ නතර වෙනකොට නතර වෙන්නෙත් නෑ. වරෙන් කිව්වට එන්නෙත් නෑ මං කියලා නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ. හොඳම දේ තමයි මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියන මිස අනේ හිතවිලි නැති ලෝකයක් මට ලැබේවා, හිතවිලි නැති හිතක් මට ලැබේවා කියන තරම් තකතිරු වෙන්නේ නැහැ. වතුර ඉල්ලන්නේ නැහැ, තෙත ගතිය නැති වතුර ටිකක් දෙන්න කියලා අපි ඉල්ලුවොත් එහෙනම් මට වතුර ටිකක් දෙන්න තෙත ගතිය නැති වගේ. පුළුවන් වෙයි කියලා හිතනවා. වතුර කියන එක තෙත ගතිය තමයි. අපි ඒක කිව්ල නැති වතුර ටිකක් අපිට ඉල්ලන්න පුළුවන්. තෙත ගැතිය නැති වතුර ඉන්නවා වගේ තමයි මේ හිත කවදාකවත් හිතේ නැතුව තියෙන්නේ. නමුත් මේ හිතවිලි මම විශ්ින් ඇති කරන දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මම ආරම්භ කරන ලද්දක් නෙවෙයි සංස්කරණය කරන ලද්දක් නෙවෙයි කියන ඔච්චර තමයි යන්න පුළුවන් කුරේ. ඊට පස්සේ මේ හිතවිලි වල මේ හිතේ ඕන විදියකට ඇවිල්ලා විසු කෙලින් ඉඳ දෙන්න. ඒ බව දන්නේ නැත්නම් හරියට මේ හිතවිල්ල ආවට පස්සේ ඒ ආපු හිතවිල්ල හිතලා ගත් එකක් නෙවෙයි මම ඒ වෙලාවට ඇත්තටම හිතලා බැලිය යුතු ආනාපානයක් තියෙනවා. මේ හිතවිල්ල ජඩගමට ආහාරගමට මට ඕනකම බලන් තියෙන ආනාපාන යට කරගෙන මෙයා ඇවිල්ලා තියෙනවා කියලා සංස්කාරික බව දන්නේ නැතිගෙන දෙගුණයක් කරගන්න ආනාපානෙ නැති උන හිතවිලි ආවයි. නමුත් අසංස්කාරික දේ අහලා තියෙන එක තේරුම් ගන්න ඕන බලනවා ඔබට ඕන වුණා ඔබට ඕන දේ කරන්න බෑ ඕකයි අනාත්මය කියන්නේ මේ අනාත්ම භාවය දැන් පෙන්වන්නේ අසංස්කාරික මනෝ සංස්කාරහරා ඒ නිසා ඔබ බේරිලා ඔබ මේ කල්ලන් දැන් ඕන කියලා පොසිටිව් දෙකක් හම්බ වෙනවා හරියට දැනගන්න අන්න ඒ වගේ තමයි අදුක්කම සුඛය දැනගත්ත සැප හොයාගෙන ගිහලා සැප හොයන කෙනෙකුට වඩා ආධ්‍යාත්මික සුඛයක් ලබනවා නොමිලේ මගේ වචනේ මම කියන්නේ නිතරම ජයක් ලබන. සැපක් ලබන්න අපි ෆයිට් එකක් දෙන්න eBay. කවුරු පරද්දන්න eBay. මොනවද කඩා කුටි කඩා ගන්න eBay. අදුකම කුටි කඩා ගන්න. අතුරුකුත් නැහැ. එනිසා ඒක අනුරක්ෂක තමයි. ලැබෙන සුඛයට කියන දේ නැත්නම් ලැබෙන ජයග්‍රහණ කියලා දෙන්නේ නිතරම ජයක්. ඒ කොච්චර ගත්තත් ඇඩික්ෂන් එකට යන්නේ නැහැ. හැබැයි එකට ගිහිල්ලා අවුන්නේ මොකද ඒක ඥාණයට නිරොධ වෙන්නේ. ද්‍රව්‍යයක් මත රඳාපවතින නැහැ, ඉන්ද්‍රියක් මත රඳාපවතිලා නැහැ. ඒ නිසා ඒක මේ මාත්‍රාවට තමයි අහු වෙන්නේ. නෑ ඒක ඒක ගන්න කියනවා ඒ වගේ මේ හැඟීමක් ඇති කරගන්න දැන් මේ පිරිස කටයුතු කරන දැන් අපි උදේ ගිය ගමනදී මේ පිරිස කවුරුන් නරක වැඩක් කරුවා. එළිය වැසිකිලි කියනවා කියන්නේ කියන්නේ. දැන් උදේ යනකොට කවුරු හරි වැසිකිලි කරා. ඒක අවුත් වැඩේනේ. ඒසර අපි ඔක්කොම බලනවා නේ. ඒ කණ්ඩායමේ එක්කනේ අපි වැසිකිලි ගියයි කියනකෝ කිරුවා නෙමෙයි ගියයි කියන්නකෝ. නම් මානව තැනක එකතු කරලා පස්සේ අන්න අහවල් කණ්ඩායම එක්කෙනෙකුට අසල් වැඩි වුණයි කියලා අපිට ඒකේන ඒක තේරෙන්නේ අපේ කණ්ඩායමේ එක්කෙනෙක් දැන් මම කියාගත්ත කණ්ඩායමේ මගේ කියාගත්ත කණ්ඩායම මිනිසෙක් වැරද්දක් කෙරුවා. මම තාමත් ඒ කණ්ඩායමට මගේ කියනවා නම් මම ඒ වැරද්දට මගේ කියන්න වෙනවනේ. ඒකට අසංස්කාරික යනවා. මේ දෙකේ තියෙන කන්ට්‍රඩික්ෂන් එක පිරිසුදු කරගන්නවා අපි දෙක වෙන් කරගන්න. එකක් තමයි දැන් සිංහලේ මොනවාරි වැරද්දක් කිව්වොත් අපිට වෙනවා. ඔය කවුද මේ පිළිගින ඥානසී හඳුරු ඔය හරියට ඔය සමාජ සේවල ඒ චාම්රු කෙනෙක් තමයි හිරෙtti තියෙන්නේ. ඒකේ ආජත් මහත්තයා කියනවා ඒකේ ආජත් මහත්තයා ඒ ස්වාමීන් වහන්සේ ගත්තලු සරෝදේ වැඩක. ඒ කියන්නේ මන්ට වැඩ ඒ ස්වාමීන් වහන්සේ වැඩ කරන තරක හොඳයි. නැත්තම් යකය කම්මලවල. ඉතින් ඇරගත්තට පස්සේ ඒකියාට තමන්ට කියලා කියනවා බලන්නකෝ ස්වාමීන් වහන්සේ මේ අතබල් ස්වාමීන් වහන්සේ මම යනකොට දැක්කනේ අර හන්දිය කඩේකින් බත් කකයි. මොනවා කරන්නද මහත්තයෝ අපේ කම්පැනි කෙනෙක් නෙවෙයි කියනවා. හන්දය කන්නේපයි කියලා කතාවක් ඇත්තේ ආ ප්‍රසිද්ධිය කාලක් තියෙනවා. මොකද කරන්නේ අපේ කම්පැනි කෙනෙන්නේ. කියන්නේ මේ ස්වාමීන් වහන්සේ දන්නවා මේ හාමුදුරුවෝ කරපු වැරද්දෙන් කොට නම් මම මම වග වෙන්නේ. ඒ ඒ කියන්නේ අර හැඟීම නිසා. ඒක එක පැත්තක්. ඒකට තියෙන උත්තරය තමයි මම එයා මගේ කියාගත්ත නිසා නේ මට මේ දුක ආවේ. දැන් තම්බි කෙනෙක් ඒ වැඩේ කරා නම් හරි තමයි කියලා අපි ඒක කියනවා. වෙන ආගමක නායකයෙක් ඒ වගේ කියලා නරක වැඩක් කරනවා නැත්නම් අපි ඒක මම කියපො නැති නිසා ඒක සතුටු කියන ඇති ওই දෙක වෙන් කරගන්න. ඒ දේ දුක බවටපත් වෙන්නේ ඌ මගේ කුඹනේ මල්ලට දාගත්ත නිසා දාගන්න තාකල් ඌයි වැරද්ද කරන්න කරන්න කරන්න මම උත්තර බැලියෙක් බාරපත් බුදුජානන්සේ කියනවා ඒක නම් ඔබට ඕන කරන ආගමක හැඟීම ජාතික හැඟීම සංස්කෘතික හැඟීම නම් මරුණත් කෙලවර වෙන්නේ නැහැ නමුත් ඔබට ඕනේ නම් මානසිකත්වයක් හදාගත්ත හැඟීම මම මේකත් මම නෙවෙයි නම් මගේ කියාගන්න මොකක්ද ඒක ඉස්සලා අර ඉස්සලා අර සම්දර්භේ තේරුම් ගන්න ඕනේ ඒකේ ආධිනව වටා ගන්න. ඒ ආධිනව වෙන්නේ කොක්ක මම මගේ කියාගත්ත අපි හිතන්නේ මගේ කියාගන්න කට්ටිය හොඳ කෙරුවොත් මට නම්බු ලැබෙනවා. ඔව් yes. ඒක නෑ කියන්නේ. නමුත් කරන හරියක් කරන්නේ ඕනේ යකේ ජඩකම නිසා නම්බු කරනවට නෙවෙයි. ඒ නිසා කවුරු වුණා කියලා අන්තිමට මම කියාගත්ත කට්ටියේ මල්ලේ දාගත්තා පස්සේ දඟලන හැම දඟලිලටම අපි ඔක කියන්නේ. ඒ නිසා මේ අබිනිෂ්ක්‍මණය කියලා කියන්නේ අප්පංගව මහා කුබ්බහ අපක අප්පංගව මහන්තංගව භෝග කණ්ඩම් පහය අප්පංගව මහන්තංගව ඥාති කණ්ඩම් පහය සියලු ඥාතීන්ගෙන් සුළු හෝ වේවා මහත් වූ ඥාතීන්ගෙන් එන්නලා සුළු හෝ වේවා මහත් වූ සියලු භෝගයෙන් වෙන්වීම අපේ ලොකු සාධිලියතන පොතකින් කුලයා කෙරෙහිද ගණයා කෙරෙහිද නොබැදී මේ මේ ගහනේ මේ මේ කටි කණ්ඩායමේ මම කෙනෙක් කියලා ගන්න යන්නෙත් නැහැ. මේ කුලේ කුලේ කියලා කියන්නේ බහුල කියන අදහස නැත්තම් මේ වංශයක් වගේ එකක් කිසිම දෙයකින් කිසිම දෙයකට මම කියා ගන්න යන්නේ නැහැ. කුලයා කෙරේ ගණයා කෙරේ නමුත් අපි අපිට අධ්‍යාපනය දීලා තියෙන්නේ අපිත් හොඳ කෙනෙක් වෙලා අපි කුලේ බබලවන ගණයා බබලවන කෙනෙක් බවට පත් වෙන්නයි අපි දඟලන්නේ. බුදුරජාණන් කියනවා ඒ ඒකත් ඒකත් ඇත්තේ නෝන තනියලියක් වගේ කඟ වෙනගේ තනියංග වගේ ඉන්න ඉන්න ඉන්න ඉන්න ගමන ලේසි. ඒ නිසා මේ දේශපාලනඥයෝ ආගම සම්බන්ධ කරගන්නේ ඔන්නේ කුලමානය, ජාතිමානය, එහෙම නැත්නම් වර්ග ભેද කරලා ඒ ભેදය ඒ තමන් අල්ලගත්ත ඝණය කුලිය රැකීමේ වගකීමේ නායකත්වය මට දෙන්න මම දෙන්න ඕගොල්ලෝ මට සපෝට් එක දෙන්න. මේ යන්නේ උඹ නායකත්වයක් තියාගෙන සපෝට් එකක් තියාගෙන මට ඕනේ නැහැ. මට ඒ සමිතියක නායකත්වයක් අවශ්‍ය නැහැ සමාජගතයක් ඕනෙත් නැහැ කියලා වැත්තක වුණාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අපේ අංගෙ එල්ලන්න ගියත් තමන් දැනගන්න ඕන කොක්කද ගෑරගෙන ඉන්න. නිසා මොන්න මොන්න කණ්ඩායමක නායකත්වය ගත්තා මොන කණ්ඩායම සාමාජිකත්වය ගත්තා මට මතකයි මම නිල්ල බින්න වෙලාවේදී මේ මම ඒකට මාස 7ක් විතර එක දිගට ඒකේ විධායක මොකද්ද මට දීලා දෙන්නේ විධායක ලේකම් මම තමයි ස්ථාන රන් කරන්නේ කවුරක්වත් නැහැ මම විතරයි ඉන්නේ මට මගේ විධායකම් කරන්නේ තඩබල මරණයක් වෙලා මිනිස්සු කවුරක්වත් එන්නේ යන්නේත් නැහැ ඉතින් ඒකට ඒ කට්ටිය රැස්වීමක් තිබ්බා ඒ කට්ටිය තියෙනවා මේ গুপ্ত වැඩ වගේ. ඉතින් අර ඉස්සිනාස් කෙනෙක් ඉද්දීන් ඇවිල්ලා බෙහෙත් දෙනවා. ඒ කට්ටිය උපසම්පදා කරනවා, සමාජිකත්ව දෙනවා, ඔන්න වැඩ වගේ. ඉතින් මම මේ විධායක නිලධාරියෙක් විදිහට මම මෙතන මම දන්නේ මම හිටියා කියලා. ඉතින් මේ මේක යනවා මේ සරස්වති පූජාවක් යනවා, වැඩ වගේක් යනවා. ඊට පස්සේ ඒ සමිතිය මහත්මයා මට ඇවිල්ලා කිව්වා ඔබතුමා මේකට ඕනකට තේදී සමාජික අධ්‍යයන සුදුසුකම තියෙනවා ඒක සුදු ගානක් ගන්න අපිට සල්ලි මුකුත් දෙනවා හොඳම වැඩේ තමයි දැන් මේකේ සමාජිකත්වය දෙන්නේ කියලා මේ සම්මාන සමාජිකත්වයක් මට දීපුවට පස්සේ සමාජික නැත්තම් අහනවා නෙමෙයි පිට කෙනෙක් ඇවිල්ලා ඇතුළේ ඉන්නේ කියලා ඒක තියෙන්නේ සීමිත කණ්ඩායමක් ඊට පස්සේ මම මගේ කාදිස්ථානක් තියෙනවා ඊට පස්සේ කිසිම සමිතියක මොනම දෙයක සමාජිකත්වයක් නැහැ මම මෙතනින් අසල යනවා. හැබැයි මම ඒ වුණත් මේ භික්ෂු සමාජයේ සමාජිකත්වය බලාපොරොත්තු වෙනවා මේ හිඟාගෙන කණ්ඩ වල නිසා. ඒකට මම හිත හදාගෙන ඉවරයි. පිට නම් මොනම සමිතියවක් මොනම මේකව සමාජිකත්වේ පා. ඒ සමාජිකත්වයේ කියන්නේම දඩයක්. මහා ණය. මහා කැඹිරිල්ල. මහා වැඩ වැඩ ගෝදා ඕනෙම නැහැ. එතකොට මේ ඒකට ඉතින් මම හිතන්නේ පස්සේ යා තමයි ආනන්ද කොලෙජ්ගේ ප්‍රින්සිපල් වෙලා ගියේ. මේ මහත්තයා ඒක කතා කරලා නෑ නෑ අපි මේක දෙන්නේ සල්ලි වලට ඔබතුමාට නිකන් දෙන්නේ කියලා. ඒසොන්ට අනුශාසකතුමා කරන ඉන්න ඒ මහත්තයා කියපු දේ වටිනාකමක් තියෙනවා මුන්නේ ඉදිරියට බලපෑම් කරන්න යන්න එපා. මොකක් කතා කරන්න යන්න එපා. ඒ නිසා මොන තැනක හෝ ඒ සමාජිකත්වයේ හැම දෙයකින්ම වෙන්නේ ඒ සමාජයේ කරන හැම කැතවැරද්දක්ම අපේ නමට වැටෙන විතරයි. එන කිසිම සමාජිකත්වයක් නැහැ. ඕනෙම සමිතියක කවුරුද මෙතන සමිතියේ ඉන්න කෙනෙක් මට විරුද්ධව කතා කරනවා කතා කරන කවුරු හරි සමිතියද බැඳිලා නංගුවක් වටිනාකමක් හම්බෙච්ච කෙනෙක් ඉන්නවද කියලා. නම කැත වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මට කියන්නේ හෙට කැත වෙනවා. මම කියන්න දැන්. හෙට කැත වෙනවා. එහෙම සමිති නෑ ලෝකේ. ඒකයි බුදුසසුනාචි මේ අභිනිෂ්ක්‍මණයක වටිනාකම දුන්නේ මොන සමිතියක මොන එකක සමාජිකත්වයකවත් එක දඩයක් ඒක කැම්බිරිල්ල ඒක yaadෙන දුක් ගොඩක් අන්‍යය වගේ ජීවත් වෙන්න පුළුවන් නම් එතන තමයි පෞරුෂත්වය නැගී හිටින්නේ එතන තමයි මානව මානවය පිබිදෙන්නේ නමුත් අපි මේ ජන සමාජයක ගොනු කරලා ඒකේ මේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම සෞන්දර්යයක් පෙන්වලා දීලා මේ බන්ධිත බැඳිල්ලෙන් මේ දෙකලේ තියෙන වියගහ ධූරය කියලා කියන්නේ ඇද්දලා ඉවර කරන්න පුළුවන්. දුමාකාර ධූරයක් භාර ධූර කටයුතු කියලා අපිට වාර දෙන්න දේවල් ධූර කියලාමයි කියන්නේ ධූරය කියලා කියන්නේ මේ සමාජීය වනවල මහා නම්බුගා වචනයක් ධූරය කියලා කියන්නේ වියගහක මාරකයි බෙල්ලවල වියගහ තිබ්බට පස්සේ ඌට ආදරයට නෙවෙයි මාළට නෙවෙයි දාන්නේ අදපන් වෛරෝ බරභාගේ කියන එක තමයි ධූරේ ලැබපු ගම අදපන් වෛරෝ තමයි එනවා බજારකේ කවුරු කෙරුවත් කම්පැනි කෙනෙක් කියලා කාගෙන ඉන්නවා. හොඳම වැඩේ තමයි එහෙම කිසියම් සමිතියක මොකක්වත් සමාජිකත්වයක් නැතුව. හැබැයි සමිතිය වලට විරුද්ධ වෙන්නත් එපා. කැමති වෙන අර කැමති දෙයක් කරගත්තා කියන්නේ Taman තියෙන්නේ පෞරුෂත්වයේ ස්වාධීනත්වයට කරගෙන තමනුත් දරු කරගෙන විස්රාම වෙන එක තමයි තියෙන්නේ. ඔව් කියපු දේවල් කොහොම සංකතයක් කරේ සංකතයක් තමයි සංකතයක් කියන්නේ අපි ජීවත් වෙන සමාජයේ සංකත සම්පූර්ණ පිළිචින අසංකත පත්‍රවල යනකොට මේ දැනක නෑවම සූදානම් අරසන් වාගේ ප්‍රසන්නතාවය සංකතය නිසා සංකතයක් නේ. ඉතින් අසංකතයට යන එකක් තියෙනවා. ඒකට අර මොදිට ගලප ගැනීමක් නේ තියෙන්නේ. ඒක නිසා ආස්වාද ආධිනව නිස්සරණ කියලා පද තුනක් චතුරාර්ය සත්‍යයට එකතු කරලා සත්‍යත්තාන සූත්‍රයේ සර්වතෙන් සඳහන් කරලා තියෙනවා. මේ දැන් ওই තියෙන සංස්කාරාංකතේ තේරෙනවානේ. අපි දැන් ඉන්නේ එක ඒකේ ආස්වාදයේ විඳලා තියෙන්න ඕන කියන්නේ සංකතේ බව අවකේ කීෂ තියෙන්න ඕනේ නිවනට. ඔය හදා ගන්න ලබා ගන්න බැරි හැම නිලම ලබලා තියෙන හැම ධනෙම ලබලා තියෙන හැම කුලෙම ලබලා තියෙන හැම ශක්තියක්ම ලබලා තියෙන මේ කාස්සද වෙඳමු කෙනෙක් වෙන්න. තාම නිලයක් ලබලා නැති, තාම නෑදෑපේසක් නැති, තාම ඉගෙනගත්ත නැති, තාම කියක් හරි හම්බ කරගත්ත නැති මිනිස්සුන්ට මේ ගමන යන්න බෑ. ඒ ඉස්සල්ලාම ආශාදේ. ආශාදේට මොටිවේෂන් එක තියෙනවා. මොටිවේෂන් කියන්නේ සංකතිය හරහාන මොටි අපි එක එකන මෙතෙන් ආවේ. අපි අපි මොටිවේෂන් වලනේ. ඒක බුදුහමරගේ හැම දෙයකම මහානේ සංස්කෘතියේ ආස්වාදයක් තියෙන නැත්නම් කොහොමද මේක වෙන්නේ? ඊට පස්සේ ආදීනව බලන්න කියනවා ආදීනව දකින්න අවුරුදු 40ක් නින්න ඕනේ. වයිසෙල්ලන් තාම වයස 40 වෙරිනේ. තාම තේරිලාම තිකමයි කතා කරන්නේ කමන්නේ. මට 60යි. ආදීනව තේරුම් ගන්න මෙවැනි මේ මේ වගේ දෙයකට මේ මම කැප කරන දේත් එක බලනකොට මේ ලබන්න හදන ආස්වාදය worth while කියලා. හැබැයි ආස්වාදයක් තියෙනවා. ඒකේ ආදීනව පැත්ත සලකන්න බැරි වෙලා තියෙන අපි මුලයි මැදයි විතරයි දැකලා තියෙන්නේ අග පැත්ත දැකලා නැහැ තව. චක්‍රේ මුල මැදාක දැකලා තියෙනවා. දැන් අපි දන්නේ නාම රූප පරිච්ඡේඥාන කියන්නේ මැද දකින එක. පච්චවරිග්ගහයන කියන්නේ මුලයි මැදයි දකින එක. ලොකු ඇචීව්මන්ට් එකක්. ඔක්කොම ප්‍රතිසංගාති නෝතේ. ඒ සම්මතන ඥානට යනකොට මුලත් දැකලා මැදත් දැකලා අග දකින්න එපා. ඒක සම්පූර්ණ වේව් එක ලක්. ඒකට ආස්වාද පක්ෂය කියන්නේ මැද දකින්න එක. ආදීනව දකින්න කියන්නේ අග දකින්න එක. සම්පූර්ණ වේවේග දැක්කට පස්සේ ආගේ දරණ ඉස්සරහ. එමේ තාම සම්මත ලෝකේ ඉඳගෙන මේ වචන පාවිච්චි කරනවා. එතකොට තමයි අර දුක්ඛ සත්‍ය කියන එක මේක හතිය කොන සීනේ දුක. නැගීගෙන එනකොට ලස්සනක් තිබුණාට ගේනකොට දුකයි. හැම එකක්ම ගෙවෙනවා. ඒ නිසා ආශාදාචිනව මේ නිස්සරණ. නිස්සරණ පක්ෂිත යනකොට නිස්සරණ වනේ ආදින දුක්ඛ සත්‍ය තමයි ගන්න. ඒකට හේතුව මේක ඉස්සලා ආස්වාද ආදීන විතරයි දැක්කේ සමුදේස. නිරෝධය කියලා කියන්නේ නිස්සාරණ. ඉවෙන පැත්ත දකින්න එක. අර චක්‍රම තමයි ආශ්‍රය කරකෙන්නේ. දෙවෙනි සැරේ කරන්නේ රියලයිස් කරනවා. ඉස්සලා සැරේ කරන්නේ මූල ධර්මයේ තේරුම් ගන්න එක. තමන්ගේ තියෙන සුදුවක් දැකීම වලින් මූල ධර්මයේ තේරුම් අරගෙන හැම දෙයක්ම දාලා බලනවා. එතකොට වෙනවා මතුවෙන තාක් මතුවෙන දුක්. ඒ නිසා ගෙවෙනවා නම් ගෙවෙන්නේ දුක. ඒ ගෙවෙන්නේ බලන එක හොඳයි. නිරෝධය බලන්නේ හොඳයි. ඒ සඳහා කුමන ප්‍රතිපදාවක්? කුමන ක්‍රියාවලියක්? කුමන ක්‍රමසහවිදි? Taman යොදන්න ඕනද කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය ඇසිමිලේට් කරගන්නේ දෙක හරහා. ඒක නිසා මේ අදුක්කම සුඛය අවකාශය එතන සංස්කරණය නොකර සිටීම වෙන් නොකර සිටීම පූර්ණ වශයෙන් පරමාර්ථය දාන්නත් එපා. සම්මුතියේ ඉඳගෙනම විදියක් කියන එක තමයි වැදගත් ඒකේ තියෙන අත්වාසිය තේරුම් ගත්තේ නැති කෙනෙක් කවදාකවත් ඒකට ප්‍රෝග්‍රෑම් කරන්නේ නැහැ. ඒ අත්වාසිය දැකීම පවා නිවන් යන පාරට නකරතරණක්. මේක නිවන් ලැබුණට පස්සේ සම්බේ දැන් ඕවා කරන්න බෑ කියලා මේ දෙක වෙන් කරන්න කියනවා. මම කවදාකවත් ඒ ප්‍රයත්නයේ මුළු හදින් වැඩ කරන්නේ නැහැ. ඒක තමයි බුද්ධහමයේ බුද්ධහමයේ බුද්ධහම බුද්ධ ධර්ම වෙනස. බුද්ධහම කියන ඕක මෛත්‍රී බුදුහම ආවම කරන්නේ. ඔකට හේතුක ප්‍රතිසන්දිය වුණා. ඕකට ආර්යස් දසපාරමිතා පිළිලා තියෙන කොහොමද දන්නේ මුලට පිළිලා තියෙනද කියලා? ඒ නිසා ඔක පස්සේ තියෙනවා. ওই පාරමිතා කොටම කියනකොටම හරියට අර බ්ලේඩ් එක කැපුම් කොන කපලා ඇරියා වගේ. ඒක තියෙන ෂාප්නස් එක නැති කරනවා. ඔය විපස්සනානේ මේ කාලේ මතකවල දැනන අය ෂාප්නස් එක ආය පන්නරේ තියාගෙන ඒකමයි නිවන් පෙත. නිවනම නොලැබුණාට අපේ නිවන් මාර්ගයට වැටුණත් මතයි. කියලා මේ දෙක අතර තමයි අපි ඔය නිසරණවනේ කියන ප්‍රධාන පණිවිඩය. ඒ කියන්නේ සාසන බුද්ධ ආගම ජීුණු වෙච්ච විලාක ඕනේ නිසරණවනේ වගේ පැති කරා. උදාහරණ රාශියේ මූලික පද්ධතිය නැත්තම් නිසරණවනයක් ඇති වෙන්නේ නැහැ. ඒක තුල ඇති වෙච්ච අලංකාරයක් කැටේමක් කේකේක අයිසින් දාන තැන තමයි නිසලන. ඒක බින්න තියෙනවා මේ ජීවිතේ වශයෙන් එක චිත්තක්ෂණයක්. කෙලෙස් නැති ඉන්න ගුණක නිවන වගේ සලකන. නිවන නෙමෙයි. මේ ඉන්නේ කෙලෙස් ගොඩ කරලා. නමුත් ඒක මැක්සිමයිස් කර කරගෙන කරගෙන මේ යනකොට කෙලෙස් අඩු වෙනකොට කවදාද අර පැත්තට වෙන්නේ. ඒක සමහරව දකින්නේ. සැකී ඉස්සර කරන බලන කෙනාට එහෙම නැත්නම් නැචාත්වාදී කෙනා හිතන ඕව කරන්න බෑ ටිකක් නම් පුළුවන් බැරි වෙයි කියලා. අස්ත්‍යයෙන් බන්නේ කරනවා ළඟක් හරි පුළුවන් ආශිර්වාද කරා චිත්තක්ෂණ කරේ පුළුවන්. මට ඩිංගිත්ත කරගන්න පුළුවන්. මෙච්චර කෝලෝක ඒක ගන්න පුළුවන් මට ඔක්කොම ගන්න පුළුවන් කියලා එයා ඒකත් කරා. ඉතින් ඒකෙදි මම දකිනවා පැහැදිලි පුද්ගල වර්ග දෙකක් තියෙනවා. බෑ කියන්නේ තාම ආගමේ ඉදිලා. හරියට ආගම කඩේ ගනම නිවන් දකින්න බෑ කියලා පැහැදිලිවම ප්‍රකාශ කරන කටයුතු. මට වෙන්නේ මම කිව්ව කරා වෙන්න එපා නැද්දකින් නොබතන් නොදෝ. ඉතින් මම නේ ඒක හොඳ නෑ. මට හිතලා තියෙන්නේ එහෙම කෙනෙක් ඇසුරු කරන් නරකයි එතන තද වංචනික ධර්මයක් වැඩේ. තම්බි කෙනෙකුට වැඩිය බයයි. මම දැන් අනිතරා වෙන්නේ බාහිම කිව්වට මට පේන්නේ ඉච්චරයි. මුස්ලිම් මිනිස්සු ඒ වන්ට මෙලෝ හතරක් දන්නේ නැතුව අපිට ගන්න. ඒක මට තේරෙනවා. මේ ගන්න දෙයිලි බොහොම සූක්ෂමයි. මේක වෙන් කරගන්න බැරි ඒක ඒකට මට දන්නේ ප්‍රයත්න කරන්න පුළුවන්ද ශිල්පෙන් කරන්න පුළුවන්ද සාජ ලකුණක් කියලා. මට ගොඩාක් වෙලාට දෙනවා සාජ ලකුණක් කියලා. ඒක සාජ ලකුණක් මයි ළඟ තියෙනවා නම් නිවන් දකින්න පුළුවන් ඒකමයි කළ යුත්තේ කියලා. මම දන්නේ අවුරුදු 26 යනකම් මම දැනගෙන හිටියේ නෑ ඒ වෙන කෙනෙකුගේ ප්‍රයත්නයක් නිසා තමයි මට ඒ දක්ෂකම තුලා එහෙම නැත්නම් ඒ මගේ එහෙම පිනක් තියෙන බව මම දන්නේ වෙන කෙනෙක් කරනවා ඒ නිසා සාහජයට මිදලා ඉන්න බෑ ප්‍රයෝගයක් තියෙනවා කෙනෙක්ගේ මොම්බකට ඉවත් වෙන ගල කුලන්න ඕන කුලුම්ක තමයි ආයෙත් මතලයි ඒක හරි මේ කොන්සිඩන්ට් එක අපිට පැය කීයක්ද තියෙන්නේ එකද දෙකක්ද දාලා දෙන්න එහෙනම් වෙලා වාරි.